ඒ අනුව අපි දේශනා මාලාවක ස්වරූපයෙන් පවත්වාගෙන ලබන මේ දේශනා පෙළ එහෙම නැත්නම් මේ ආනාපාන සති සූත්‍රයේ මුල් කරගෙන පවත්වාගෙන ලබන මේ දේශනා පෙළේ අද දවසේ මාතෘකාව වෙන්නේ ධම්මානුපස්සනාව. මේ ධම්මානුපස්සනාව කියන මාතෘකාවට පොටපාද ගන්න එහෙම නැත්නම් ඒකට අවස්ථාව සලස ගන්න මීට කලින් ඒ අවස්ථා හතරක ඒ සූත්‍රයේ දිගේ ක්‍රමයෙන් තුලාන්තයකට ගැඹුරකට බහගෙනයි තියෙන්නේ. ඒ නිසා අපි ඉන්නේ ඒ ආනාපාන සතියේ චතුස්ක හතරක් විස්තර කරන එකේ හතරවෙනි චතුස්කයේ වෙන විදිහට කියනවා නම් කායානුපස්සනාවේ විස්තර කරන චතුස්කයේ පද හතර ගෙවම් කරලා වේදනානුපස්සනාව විස්තර කරන චතුස්කයේ කියන පද හතර වෙන ගෙවම් කරගෙන චිත්තානුපස්සනාව විස්තර කරන චතුස්කයේ ගෙවම් කරගෙනයි අපි මේ ධම්මානුපස්සනා කොටසට ඇවිල්ලා තියෙනවා. මේ ධම්මානුපස්සනා කොටස සමාර කරාට පස්සේ නැත්නම් මේ හතරවෙනි චතුස්කය සමාර කරාට පස්සේ සරුවචන් වහන්සේම අර කලින් කියව ප්‍රකාශයක් තහවුරු කරන්නාසේ අහනවා කිසේද මහණෙනි මේ ආනාපාන සති භාවනා වැඩිවීමෙන් කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන සතර සතිපට්ඨානෙ වැඩෙන්නේ කියලා අහලා උන්වහන්සේම සඳහන් කරනවා යම් වෙලාවක ඒ යෝගාවචරය දීගං වා අස්සසන්තෝ දීගං වා පස්සසන්තෝ රස්සං වා අස්සසන්තෝ රස්සං වා පස්සසන්තෝ සබ්බකාය පරිසංවේදී පස්සසිස්සාමීති සබ්බකාය පරිසංවේදී පස්සසිස්සාමීති පස්සම්බයං කාය සංකාරං අස්සසිස්සාමීති පස්සම්බයං කාය සංකාරං පස්සසිස්සාමීති කියලා මේ හතර වඩනවනම් ඒ අවස්ථාවේදී ඒ යෝගාවචරය කායානුපස්සනාව වඩනවා. එතකොට සතිමා ලෝකේ විනේය ලෝකීය සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනසං කියන ඒ සතිපට්ඨාන සූත්‍රයේ දක්වන ධ්‍රුව පදයෙන් ඒ ටික වෙන් කරලා ශ්‍රී මුක දේශනාවක් වශයෙන් සඳහන් කරනවා මේ පළවෙනි චතුස්කයෙන් ආනාපාන සතිය මාර්ගයෙන් කායනපසනාව සම්පූර්ණ වෙන බව. ඊට පස්සේ තික් දැක්වෙන මේ පීතිපටි සංවේදී තන පටන් පස්සම් බයං චිත්ත සංඛාරං කියන චතුස්කය දක්වලා එමතින් වේදනානුපස්සනාව සම්පූර්ණ වෙන බව සාතික කරනවා. ඊගාවට චිත්තපටි සංවේදී කියන තැන පටන් අපි ඊයේ <coughs> ඉදිරිපත් කරගත්ත පරිදි සමාදහං චිත්තං විමෝචයං චිත්තං කියන තැනට එනකොට චිත්තානුපස්සනාව සම්පූර්ණ වෙන බව සතහන් ඒ වාගේම අර ධ්‍රුව පදයෙන් සතිමා ලෝකේ විනය සතිමා විනය ලෝකේ අභිච්ඡා දෝමන සංආදී ධ්‍රුව පදයෙන් සටහන් කරලා මතක් කරනවා මෙතනදී විශේෂයෙන්ම ඒ කියන්නේ අපි ඊයේ හමාර කරතන පිළිබඳව චිත්තානුපස්සනාවයි මේ කියලා නාහම්බික් වේ මුට්ටසතිස්ස අසම්පජානස්ස ආනාපාන සතින් වදාමි කියලා පොඩි අනතුරු ඇඟවීමක් කරනවා මහණනි මේ ආනාපාන සතිය බොහොම ගැඹුරුයි එnde එnde එnde එnde සියුම් තන්ට යොමු කරනවා ඕනම කෙනෙකුට සතර සතිපට්ඨානම සම්පූර්ණ කරන්න පුළුවන්. නමුත් අසම්පජානස මුත්තසතිස යම් කිසි කෙනෙක්ගේ සතිය මොටන කියුම් නැතිනම් කියුම් නැතිනම් සම්පජඤ්ඤය කියන ඥානය නැත්තම් එවැනි කෙනෙකුට මම මේ ආනාපාන සති සමාධිය රෙකමන්ඩ් කරන්නේ නැහැ. එහෙම කෙනෙකුට මේකෙන් වැඩ ගන්න බෑ. ද සතිය සහිත සම්පජඤ්ඤය සහිත නැත්තම් සිහි බුද්ධිය ඇති කෙනෙකුට පමණයි මේ ආනාපාන සතියෙන් මේ කියන මට්ටමේ ගැඹුරු සමාධියකට යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක්ගේ උප්පත්තියෙම සතිය මොට වෙලා තියුණු නැතිනම් සම්පජඤ්ඤය කියන ඥානෙ නැතිනම් ඉවර කෙනෙකුට ආනාපාන සතිය කොච්චර කරත් මේ ගැඹුරු සමාධි ගන්නට. ඉතින් අපි මේක ඒ ඒ දවසේ ඒ ඒ පර්වයන් පුරුක් විස්තර කරන අවස්ථාවේදී මතු කරගත්තා හැම පර්වයකදීම උදාහරණයක් වශයෙන් කියනවා නම් කායානුපස්සනාව කියන ආනාපාන සතියේ තියෙන වායෝ පොට්ටබ්බ ධාතුව නැත්තම් මේ රූපාකාරය ගිවං කරන අවස්ථාවට එනකොට සෑහෙන අභියෝගයකට සෑහෙන කඩයිමකටපත් වෙනවා. අන්නේ කඩයිමේදී හලයිසු පැත්ත මේකයි ගත යුතු පැත්ත මේකයි කියලා අන්ත දෙක දැනගෙන මදමාවතේ මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කරන්න බැරි වුණොත් ඒ පුද්ගලයා හැමදාම එක අන්තිකට අහු වෙලා ඒක වටේ වටවලල්ලේ යන්න පටන් ගන්නවා. එතකොට කම්ම වට විපාක වට කම්ම වට කෙලේශ වට විපාක වට කියන සංසාරෙමයි කැරකෙන්නේ භාවනා කරන්නේ නම් දියුණු වෙන්න තමයි. නමුත් දන්නේ නැහැ Taman ඉන්නේ එක වටේකට අහු වෙලයි කියලා. එක්කෝ අත්කලමතානුയോഗයට ගරු කරමින් ඒ පැත්තට කරකෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් කාමසුකල්ලිකාන යෝගයට ගරු වෙලා, බර වෙලා, නතු වෙලා, ඇල වෙලා ඒ පැත්තට ගමන් කරනවා. ඉතින් එහෙම ගමන් කරනකොටත් මොකද්ද ගමනක් තියෙනවා. නමුත් එක තැන කරකැවෙනවා. බල්ලෙක් තමංගේ වලිය අල්ලන්න කරකෙනවා වගේ එක තැන කරකැවෙනවා සුලියකට අහුවෙයි. ඉතින් එහෙම වෙන්නේ නැතුව මම මේ ඒ පැත්තට කරගුණත් මේ පැත්තට කරගුණත් ඉන්නේ සංසාරෙමයි මේ දෙකම දැකලා දෙකම අතහැරලා මධ්‍යමාවතේ තේරුම් අරගන්නවා කියන එක හැම පරවයක් අවසානයේදීම නැත්නම් හැම පන්තියක් අවසානයේදීම තියෙන වාරාන්තික වර්ෂ අවසාන විභාගේ වාගේ යම් විදිහක සීරු මාරුවක් කරගෙන තමයි හැපැත්තට යන්නේ. මේකටම තවත් එකතු කරනවා නම් මේක එක සැරයක් කරාට විභාගේ පාස් වෙන්නේ. හැම පරියන්කයකදීම කරන්නේ. හැම පරියන්කයකදීම මේකේ යම් විදිහක පරීක්ෂණයක් ලැබෙනවා. ඉදිරිපත් වෙනවා. ඒ ඉදිරිපත් වෙනකොට ආරියට දැනගෙන ඊයේ මේ කාවේ වෙන ස්වරූපයකින් වෙන මොනවරකින් වෙන මොනතකින් අදම ඒකමයි මේ එන්නේ ඒක එන්නේ වෙන ස්වරූපයකින් කියලා දැනගෙන හරියට සීතු මාරු කරලා ඒක අන්ත දෙක අතහැරලා මැද මාවත තෝරාගත්තොත් අර ඊයේ තිබුණ දැනුමට අලුත් පන්නරයක් අලුත් මොනතක් එකතු නමුත් හොඳට තේරෙනවා මේක ඕනම වෙලාවක මෙතෙන්ට එනකොට පරීක්ෂා කරලම තමයි ඇතුළට ගන්න. ඒ පරීක්ෂා කිරීම මේ වෙනකොට අපි මතක් කරගත්තා දෙක තුනක්ම මේ ධර්මානුපස්සනාවට එනකොට පහුවෙලා. පළවෙනි එක වශයෙන් අපි කෙටියෙන් මතක් කරගත්තොත් මේ ධර්මානුපස්සනාවට පූර්විකාවක් වශයෙන් පෙරවදනක් වශයෙන් මේ රූප ධර්මයන්ගේ ගෙවි යාම සිදු වෙන වෙලාවදී නැත්නම් රූප ධර්මයන් වල තියෙන සම්මුති ලක්ෂණ එහෙම නැත්නම් ස්වභාව ලක්ෂණ අත්‍යන්ත ලක්ෂණ ගෙවිලා එවුවා නිකන් මුදු ප්‍රවාහයක් බවට මුදු සම්තතියක් බවට පත් වෙන තැනේදී ඒ යෝගාචරය සූර උනේ නැත්තම් වැරදිලයි කියලා සැක උපදවන්න ගත්තොත් ආයසරයක් වෙන්නේ අර තිබුණු ගෙවිගෙන යන සම්තති ලක්ෂණ ආය ගොරෝසු වෙලා නැත්නම් ගොරෝසු කරගෙන මුලට ඇදෙන එක. හොද හොද මඩේ දාන එක. ඒක නිසා ආස්වාද ප්‍රසආස සංසිඳනවා. බිම්බි මැක්ලීම් කරනවා නම් ඒක සංසිඳනවා. එහෙම සක්මන් කර කර ඉන්නකොට ඒ සක්මනේ විස්තර පිටතර නොපෙනී යෝගාවචරයට පොදුවේ සියල්ල වැටෙන තැනකට එන්න පටන් ගන්නවා. අන්නේ වෙලාදී මේ වැටහිලාද වැටලි වැටලිලාද වැරදිලාද කියලා ආයේ කයියෙන් හුස්ම ගන්න ගත්තොත් එහෙම නැත්නම් බුම්බණ්ඩ හකුලන්න ගත්තොත් එහෙම නැත්නම් වෙන මොනවා හරි අලහප්පුවත් වෙන්නේ මොකද්ද ආයේ ගොරෝසු. එන්නේ ගොරෝසු වෙන්නේ නැතුව එහෙම සියුම් වෙච්ච එක ලොකු දෙයක්. ඒ භාවනාවේ ප්‍රගමණයක් කියලා දැනගන්න නම් ඒ යෝගාවචරය ඊට කලින් වගින්දලා ඉබන් ගොඩ ඇවිල්ලා අදත් හිතෙන් එනකොට හොඳ සම්පජඤ්ඤයක් තියෙනවා. ආ නේම සියුම් වුණාට පස්සේ ඔන්න යෝගාවචරය ඒ රූප ධර්මයන්ගේ සියුම් භාවය තුලින් දියුණු පවුණු කරගත්ත තියුණු කරගත්ත සතියකින් සම්පජඤ්ඤයකින් ඉදිරිය බලනවා වටපිට බලන්න කියන්නේ. කෙලින්ම ඉස්සරහට යනකොට ගාක් වෙලාවට මේ චිත්ත සංස්කාරයන් චිත්ත සංඛාර ඒ කියන්නේ සංඥා වේදනා ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නකොට ආයෙ සැකයක් එනවා. මට දැන් ආනාපාන තිබුණ තැන වෙන්නේ නැහැ ආනාපාන වෙන්නේ නැහැ ඔක්කොම තියෙන්නේ මනෝ විකාර වගේක් විතරයි නැත්නම් හිතලුවක්ද භාවනාවක්ද නිින්දක්ද හීනයක්ද කියන විදිහේ ඔක්කොම නිකන් කැළපිච්ච ස්වරූපයකට ඔක්කොම නිකන් මුලගේ පාවෙන ස්වරූපයකට ගහගෙන ගිය ස්වරූපයකටපත් වෙන පටන් ගන්නවා. ඉතින් එතනදිත් මේ යෝගාවචරය නමංගේ අඛණ්ඩ සත්‍ය ධාරාව කැඩිච්ච නැති බවටත් සම්පජාඤ්ඤය කියන තමන්ගේ හිත අන්දබන්ද නොවිච්ච කලකොල නොවිච්ච ලුහුටලා නොගිච්ච බවටත් දුවට විස්තර කරගෙන තේරුම් ගත්තොත් විතර ඒ වෙලාවේදී තියෙන මේ වේදනා සංඥා කියන කොටස් සංසිඳවන පැත්තට යනවා නැත්නම් අවිෂෙන පැත්තට තමයි යන්නේ. අවිෂෙන පැත්තට ගියොත් ඒ පස්සම්බයං චිත්ත සංකාරං කියන දෙකේ දෙකේදී සූර නැති වෙනවා. එතකොටත් හිත අවිෂිලා සහලවනවා. මුළු ඇඟ හොල්ලන්න පටන් ගන්නවා. එක තැන අතපය ගැස්සෙන්න පටන් ගන්නවා. පාරට නිින්දේ ඉඳලා ගස්සලා ඇහැරියා වගේ අවස්සන්න පටන් ගන්නවා මේ වගේ විලෝපන වගේක් වෙනවා. ඉතින් එතනදිත් අර මෙවුවා උණයි කියලා බය වෙන්නෙත් නැතුව මෙවුවා නොවිය යුතුයි කියලා හිතන්නෙත් නැතුව මේ කොයි දේ සිද්ධ වුණත් කැඩි කැඩි හරි තමන්ගේ සතිය තමන්ගේ සම්පජඤ්ඤය තියනව නේද කියන ඉදිරියට ගියොත් තමයි අර චිත්තපටි සංවේදී කියන වගේ බොහෝම නිශ්චල ධ්‍යාන හිතක් වගේ අර්පණා සමාධියක් වගේ තැනකට ය아가න්න පුළුවන්. එතෙන්ද ගියාට පස්සේ ප්‍රශ්නයක් එනවා කලබල නැතිකම ප්‍රශ්නයක්. දැන් ඉතින් මොකුත් නැහැ නේ කියන. එතකොටත් නැගිටිනවා සමහර වෙලාවට මේ වැරදිලා පැටලෙනවා කියලා. එහෙම නොවි මේ කියන්නේ චිත්ත සංකාර වශයෙන් හොඳටම කියනවා නම් නිවර ධර්මයන්ගෙන් තොරව චිත්ත ප්‍රවෘත්තිය ඉතාමත්ම අනාකූල ප්‍රවාහයක් විදිහට ගලාගෙන යන ස්වරූපයට යනකොට ඒක සමාදම් වෙලා ඒක තැම්පත් වෙලා ඒකේ හොඳයි අගයක් ආඩම්බර තියලා හොඳයි හොඳයි කියලා සමාදම් වෙනවා කියන එකත් ලොකු සත්පුරුෂ ගුණයක්. අවසන්ට යන්නේ නැතුව ඕනනම් ඒක අවසන්ට පුළුවන් අවසන් පුළුවන් තමන්නයි. සංසිද්ධවනව නම් තමන්න. අන්‍යම සංසිද්ධියව තමයි ඒ අති ප්‍රමෝදය පහළ වෙන්නේ. ඉතින් ඒ වගේ අර කාය අනුපස්සනාවේ සංසිද්ධියව දන්නකොට ප්‍රීති සුඛ පහළ චිත්තානුපස්සනාවේදී හිතේ සංහිඳියාව ආවට පස්සේ ඒක සාදු කියලා පිළි අරගෙන සානිම සානියන්නේ tempat කරගත්තොත් අති ප්‍රමෝදයක් පහළ වෙනවා. ඒ නිසා යෝගාවචරයා නිවැරදි මාර්ගයේ මධ්‍යම ප්‍රතිපදාවේ අන්ත දෙක අතරලා යනකොට සෑහෙන සන්තෝෂං වගේක්. එහෙම නැත්නම් තමන්ගේ දේවල් වෙච්ච භාවනාව හරි බවට හොඳ පෙර නිමිති සුබ නිමිති වගේක් තියෙනවා. මෙන්න මේ පෙර නිමිති සුබ නිමිති දැක දැක යනවා නම් කියනවා ඉදිච්ඡාඹ කනවා. ඒව නොදැක තටමනවාට කියනවා අමුඹ කනවා. එතකොට දත් తీරිගන්න. ඒක නිසා හොඳට ඉඳන කන්නේ. ඉදිච්ඡාඹ කන්නේ. ඉදිච්ඡාඹ කනවා නම් මේ භාවනා ගමනේ දිගටම මිහිරියාවක් තියෙනවා කියලා කියන්න අමාරුයි. නමුත් යම් යම් තැන්වලදී කිසිම ආමිෂ සැපයකින් කිසිම ලෞකික සම්පත්තියකින් දැනුමකින් ලබන්න බැරි ඇතුළත පිරිච්චකම. ඇතුළත සන්තුෂ්ටි කරගතිය, සම්පත්‍ති කරගතිය තේරෙන්න පටන් ගන්නවා. එහෙම තේරි තේරි යන නිසා තමයි මේ ගමන සුන්දර ගමනක් කියලා කියන්නේ. ඒ නිසාම තමයි සබත්නාංශයට සුගතයන් වහන්සේ කියලා කියන්නේ. උන්වහන්සේ මෙච්චර මේ දුෂ්කර ගමන කිසි ගුරුවරයෙක් නැතුව, කිසි සිව්පසදායකෙක් නැතුව, මේ වගේ මධ්‍යස්ථාන මොකක්වත් නැතුව ඒ ගමන සුන්දරව නිම කරා. ඒකල වල උන්වහන්සේ ඒක සුන්දරව නිම කරන්න අවශ්‍ය උපදේශ පන්තිය අකමැති නමුත් ගැඹුරුයි කියලා පැත්තකට දාති. මේක අපිට තේරෙන්නේ නැහැ කියලා කොම් කරද්දී දේශනා විලාසයක් වශයෙන් ඉදිරිපත් කරලා උන්වහන්සේ පෙන්ලා දෙනවා මේ ගමනේ අනන්ත අප්‍රමාණ බොරුවල්වල තියෙනවා. අනන්ත අප්‍රමාණ වර්ධින පටලෙන දැන් තියෙනවා. ඒ ඔක්කොම ගමනේ විචිත්‍රත්වය වැඩි කරන්නයි දක්ෂයාට හේතු වෙන්නේ අදක්ෂයාට ඒක අභියෝගයක් වඩපත් වෙලා ආදර්ශයක්. බුදුහාමුදුරන්ගේ කාලේ තමයි මේක කරන්න පුළුවන් දැන් කාලේ බෑ. අපිට මේවට පින් නැහැ කියලා පැත්තකට දානවා. නමුත් හරි පාරේ යනවනම් මෙන්න මේ පෙර නිමිති සුබ ලක්ෂණ මේ සතුටු වෙන්න තියෙන කාරණා ටික එදත් එකයි අද. අන්නේ විදිහට මේ වගේ කඩින් පියවරවල් 3-4ක් පෙන්නට පස්සේ තමයි මේ හිත මේ කියන අනිච්චානුපස්සනාවට සුදුසු නැත්නම් අනිච්චානු අනිත්‍ය භාවය දැක දැක දැන දැන ඒ අස්පනා පිට තියාගෙන ආස්වාස් ප්‍රස්වාසය දැක ගන්න පුළුවන්. ඉතින් මේ සම්මුතිය තුලින් පරමාර්ථ ධර්ම වලට ක්‍රමයෙන් පරිවර්තනය වෙලා නිත්‍ය සංඥාවේ සුඛ සංඥාවේ දුක සංඥාවේ ආත්ම සංඥාවේ සංසාර ගම ඝන ආත්ම ඝන දිගට ගියේ හිත අනිත්‍ය සංඥාව එහෙම නැත්නම් දේවල් වල තියෙන අන්තර බෙහෙදය දැකලා මේක හරි කියලා සතුට වෙන අවස්ථාවක් තමයි මේ අනිච්චානුපස්සී අසසීසාමීති සික්කති කියලා කියන්නේ. අනිච්චානුපස්සී පස්සසීසාමීති සික්කති කියලා කියන්නේ. මේ ආස්වාද ප්‍රසවාස දෙකෙහි හුදු නිත්‍ය භාවයට වඩා ඒක බොහෝම අනිත්‍ය දෙයක් බවත් ඒක මේ හොඳට හොදලා කුඩු කරලා පිරිසිදු කරලා ගන්නකොට කි ගන්න දෙයක් නැති තරම් වෙනස් වෙන බවක් තීරුම් අරගෙන මේක හරි බව දැනගන්න. මේක කඩේක කඩ කඩ කඩ වීමක්වත් භාවනාවේ බාධාවක්වත් දිරාජරාවට යෑමක්වත් නෙවෙයි මේ භාවනාවම බව තේරුම් අරගන්න එක තමයි අනිච්ඡානුපස්සී අස්සසී සාමීති සික්කති අනිච්ඡානුපස්සී පස්සසී සාමීති සික්කති කියලා. ඉතින් මේක මේ සුත්තමේ ඥානට යලපෙන්න චින්තාමේ ඥානට ගැලපෙන්න ඒ වගේම භාවනාව කරව කෙනෙකුට නිදර්ශන වලට ගැලපෙන විදිහේ ඉදිරිපත් කිරීමක් තියෙනවා අපේ තේරවාද ක්‍රමයේ ගුරු පරපුරවන් වල හැබැයි මේක තනි කරම අටුවා කතාවල් මතින් සංග්‍රහ තොරතුරු මතින් ගොඩනගපු දෙයක්. අන්න එහෙම බලනකොට කියනවා මේ රූප ධර්මයක් විශේෂ බලාන ඉන්නකොට ඒ රූප ධර්මය සුද්ධ වශයෙන් පරමාර්ථ ධර්ම වලටපත් වෙනපත් වෙනකොට අවස්ථා තුනකින් තමයි යෝගාවචරයා මේ අවස්ථා තුනට යන්නේ. පළවෙනියෙන්ම රූප ධර්ම සම්මුති ලෝකයේ හැටියට බලන බැක්ම බලන බැල්මට කියනවා පේන ලක්ෂණ වලට කියනවා ස්වභාව ලක්ෂණ. ස්වභාව ලක්ෂණ. කියන ඕනම කෙනෙකුට දකින්න පුළුවන් තිරසනෙක් පවා දකින්න ඇත්තේ ක්‍රමයටයි භෞතික විද්‍යාඥයෙක් දකින්නේ ඒ ක්‍රමයටයි යෝගාවචරයත් මුලින් දකින්නේ ඒ ක්‍රමයටයි සරුවචන් වහන්සේ වුණත් පුතත්න ලෝකේ දිහා බලනකොට දකින්නේ ඒ ක්‍රමයටයි ඒකට කියනවා ස්වභාව ලක්ෂණ මේ ස්වභාව ලක්ෂණ තමයි අපි සමහර වෙලාවට ඔය 11 ආකාරයේ වශයෙන් පෙන්වන්න උත්සාහ කරන්නේ. ඒ 11 ආකාරයේ දැකීමත් සෑහෙන දුරට පුරුදු පුහුණු කරපු මනසකට තමයි ගෝචර වෙන්නේ නැත්නම් ඒක හුදු මුල ධර්ම සුදුයි බුදු තත්ත්වයක් පමණයි ඒ නිසා ඒ සබහා ඒකලොස් ආකාර දකින්න ඉස්සලා සතහන් දැකීම කියලා එකක් ඒ පඤ්ඤත්තියට ප්‍රඥප්න සංධාන පඤ්ඤත්තිය යමක් අපි හිතට ගන්නේ කවදාකවත් ඒ වස්තුව දැකලා ඒ වස්තුව අත්දකලා නෙවෙයි ඒක පිළිබඳව සටහනක් හිතේ තබා ගැනීමෙන් තමයි ඒක අපි නැවත හඳුනා ගැනීම කරන්නේ ඒ කම්පියුටර් එකට මොකක් හරි තොරතුරක් දෙනවා. අපේ හිත කවම කවදාකවත් ප්‍රകൃතිය දකින්නෙත් නෑ දකින්න බෑ. අපිට පුළුවන් වෙන්නේ දකින්න දේ පිළිබඳව සංඥාවක් සලකුණක් තියාගෙන සලකුණන තමයි බැර කරන්නේ. උපමාවක් කියනනම් බඩුවා පුටුවක් හදන්න ඉස්සෙල්ලා ඒ ඉරලා ගාගත්ත ලී වල ඉස්සෙල්ලාම ඇඳ ගන්නවා කියලා දිග පළල කකුල් වල හැටි ඔක්කොම ඉරි ටිකක් ලකුණු කරගන්න. ඊට පස්සේ යා ඒ වඩුව විදිහෙන් දක්ෂකම එකයි. ඊට පස්සේ අන්නතර ඉරි ගහගත්ත ටික අනුව තමයි වඩු පටල ඉඳගෙන වැඩ කරන්නේ. තමන්ම ලී වලට දාපු සංඥාවල් අනුව තමයි වැඩ කරන්නේ. ටේලර් කෙනෙක් ගියාට පස්සේ අපි ළඟ ඉන්න ඕන එයා අපි මැනලා යම් යම් තැන් වලින් මැනලා මෙෂර්මන්ට්ස් ටිකක් ගන්නවා. ඊට පස්සේ මෙෂර්මන්ට්ස් කොලේක දාගෙන රිද්ද ඇඳගන්න. ඇඳගෙන ඊට පස්සේ අපි නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. ෆිටෝන් එකට යන්න ඕනක වෙනම කතාවක් නමුත් ඇඳුම අහලා තියෙනවා. වඩු බව වඩු මේක හදලා තියෙනවා. ආන් මේ වගේ තමයි අපි ළඟට හිතට මොනවාරි ආපු ගමන් හිත හැම වෙලාවෙම මේකේ සටහනක් ගන්න. ඒ සටහන 3D වෙනවා මේ 2D සමහරට 3 dimensional යනවා. සමහරට නෑ. කොහොම හරි මේ සටහන ඩිකෝඩ් කරලා ඕක තමයි අපේ හිතේ තියන්නේ. අනිත් දවසේ ඒ සතහනට ගැලපෙන දෙයක් ආපු ගමන් අපි අඳුනා ගන්නවා අයියේ දැකපු දේ තමයි. ඒක නිසා ඕනම රූප ධර්මයක් අපේ හිතේ අපේ මතකයේ අපේ සංඥාවලට යන්නේ සතහන් වශයෙන්. යම් සතහන් වශයෙන්. උදාහරණයක් වශයෙන් අපේ අත මිට මොලවලා තියෙනකොට එක සතහනක්, ඇඟිලි දිගාරලා තියෙනකොට එක සතහනක්. ඒ නිසා මේ ආස්වාද ප්‍රසවාස පිළිබඳව භාවනා කරනකොට යෝගාවචරයා කමඨහන් සුද්ධ කිරීමට ලක් කරනවනම් යෝගාචරණ කොහොමද ආස්වාස් ප්‍රසාත් එක දකින්නේ. දැන් සමහර වෙලාවට මතක් කරනවා මේක ඔන්චිල්ලාවක් පැද්දෙන්න සතහනකින් මතක් කරනවා. ඉස්සරහට එනකොට ආස්වාසේ වතේනොත් ඈතට යනකොට ප්‍රසාසය. එහෙම නැත්නම් බැලුමක් කුඹටනා වාගේ බැලුම් උලන් යනවා වාගේ. එතන තමයි නාමකේ උලන් ඇතුළට ඇද ගන්න අවස්ථාව, මහිනමේ කුලක් පිට කරන අවස්ථාව කියලා අපි යම් සටහන රූපක දර්ශන මාර්ගයෙන් තමයි අපි ගුරුවරයෙක් එක්ක සංවේදනය කරන්නේ. මෙන්න මේ සටහන දැක්කට පස්සේ යම් විලාවට අපි ආස්වාද වේලාවදී ආස්වාද සටහන මේ කෝදෙනෙකුට කියනවා මේ උල්ලගේ මොන සටහන. ඇත්ත උල්ලගේ සටහනක් නෑ. නමුත් අපි කතා කරනකොට අපි මොකක් හරි රූපකයකට නිදර්ශනයක් ගිහිටුවා. මේ සටහනට හිත ගියයි කියලා කියන්නේ පැහැදිලිවම මම දැන් මෙතන කියන එකට හොඳම හොඳ ආදර්ශයක්. අපි ආස්වාසය කරනකොට ආස්වාසයේ කොන්චිලාවක් Taman දිහාට පැත්තේ ඉන්නා වාගේ දකින්න. පිට වෙනකොට පිට පිට යන්නා වාගේ දකින්න. නැත්නම් ඇතුළෙන්ම බැලුම කුම්බන්නා වාගේ දකින්න. පිටවල බැලුම කපුලන්නා වාගේ දකින්න. ඇතුළට ගන්නකොට මහිනාවකින් ඇතුළට ගන්නවා වගේ දැනෙනවා. පිට ගන්නකොට උගම් ප්‍රවාහගෙන නාස්තික පුරවාගෙන ඉඳලා දැනනවා වගේ කියලා මෙන්න මේ සටහන් වලින් කියවීම හරියට බබාගේ භාෂාවෙන් කතා කරනවා. නමුත් හැම වෙලාවෙදීම අපි යමක් දැක් ගැනීම මේ සටහන් දැකීම. ඊට පස්සේ මේ සටහනම නැත්නම් මේ මම දැන් මෙතන කියන දේම දිගින් දිගට දකිනකොට මේ සටහන් වල යම් යම් පරිණාම සිද්ධ වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් තොන්සිල්ලාව මුලින් වේගයෙන් පැතිලා එන්නේ එන්නේ එන්නේ ළඟ ළඟ ළඟ ළඟ පැද්දෙන්න පටන් ගන්න සටහන් කරනකාරයකට මාරු. බැලුමක් උගාක් උඹල උලන් යනවා ආයෙන කොට එනකොට ටික ටික ටිකක් පෙන්විලා ටිකක් උලන් යනවා වගේ මෙන්න මේ වගේ පරිණාම තියෙනවා. මේ පරිණාමය කාලානෝ රූපව සටහන් වෙනස් වෙන ආකාරයටයි. ආකාර කියලා කියන්නේ ඒ මතින් තමයි මේකේ සජීවීකම අපි දකින්නේ. මේ දෙක සටහන සහ ආකාර අතර තියෙන වෙනස පෙන්වන්නේ කැමරාවකින් ගන්න නිශ්චල ඡායාවකුත් වීඩියෝ පටියකින් ගන්න චලන චිත්‍රයක් අපිට ඕනම කෙනෙක්ගේ ෆොටෝ එකක් අරන් පෙන්නනවාම මේ පුද්ගලයාගේ සටහන දැකලා හා මේ ආවලා යවුස් කලු මේ මේවා කියලා ගියේ නමුත් ඒ පුද්ගලයාගම ඒ නිශ්චල ඡායාව වීඩියෝ ක්ලිප් එක දැක්කොත් ඒ පුද්ගලයාගේ අත්‍යන්ත ගොඩක් ලක්ෂණ. අර නිශ්චල ඡායාවකට වැඩිය දැක ගන්න පුළුවන්. මොකද ඒකේ කාලානුරූපී පුද්ගලයා හැසිරෙන ආකාරය. අනිවාර්යයෙන් තමයි ආනාපාන ඉස්සලාම අපි සටහන් දැකලා ඒ කාලයක් අනුව වෙන හිතවිලියට ඇවිත් සද්දවලට හිත නොයා වේදනාවට ආනාපානෙම හිත පවත්වාගෙන යනකොට ඒ යෝගාවචරයා දන්නවනේ උනන්දු වෙනවා. බෞසුත කෙනෙක් නම් උනන්දු වෙනවා මේ සටහන් මොන මොන විදියට මොන මොන ආකාරවලට ගන්නවද මේ සටහන වගේමයි ආකාරات ඒ මම දැන් එතන කියන එක විස්තර කරනවා නමුත් අරිට වැඩි විස්තර කරන්න. තවත් ආත්මෝපදේශයක් වශයෙන් මේ දෙක අතර සම්බන්ධය පෙන්වනකොට විශේෂයෙන් මේ ගුරුතුමා ස්වාමීන් වහන්සේලා මතක් කරනවා සටහනක් දකින්නේ නැතුව ආකාර දකින්න බෑ. සටහනක් දැකලා දෙකින් දිගටම සාර්ථකව සතියෙන් බලහිටියොත් තමයි ආකාරය. එතකොට මේ ආකාර බලන්න පටන් අරගත්තාම අර ආනාපානය කියන නීරස ඒකාකාරී දේ තුල විවිධ ආකාර පේනකොට යෝගාවචරයට මේක ඉවර කරන්න. මේ සතහ මේක පෙන්වන ආකාර සියල්ල මම බලලා ඉවර කරනවා කියලා බලාපොරොත්තුවක් ඇති කරගෙන තුලින් උනන්දුවක් ඇති වෙන්න පුළුවන්. වෙන විදිහකට කියනවනම් ආනාපානය දැක්කට ඒින් අතර නොවි ඇහක් පිට ඇහක් තියන. ඒකම කාලය අනුව බලාගෙන ඉන්නකොට ඒ ආස්වාසේ මුල මෙහිමයි මැද මෙහිමයි යක මෙහිමයි කියලා ඔන්න පේනවා. එතකොට ඒක ලං වෙනවා ඈත් වෙනවා. ඇතුළත පිට. ප්‍රිය අප්‍රිය. අතීත අනාගත පච්චුප්පන්න කියලා විවිධාකාර දේවල් පේන්න පටන් මෙන්න මේ විදිහට දැකලා සටහන් දැකලා සටහන් වතින් ආකාර මත කරන ආකාර දිගේම ඉතරහට යනකොට යනකොට යනකොට වෙලාවක් එනවා යෝගාවචරයට කියන්නේ එකම සටහන දෙසරයක් කවදාකවත් ඒ තරම්ම මේකේ ආකාර. ඒ නිසා එක චිත්තක්ෂණයක පේන ආනාපානිය ඊගාව චිත්තක්ෂණයට සම නැහැ. පළවෙනියට පේන ආස්වාසය දෙවෙනියට පේන ආස්වාසයට සම නැහැ. පළවෙනියට පේන ආස්වාසය ප්‍රස්වාසයට සම නැහැ. ප්‍රස්වාසය දෙවෙනියට ප්‍රස්වාසයට සම නැහැ කියන තරමට ඒකටම අත්‍යන්ත වශයෙන් සමීප වශයෙන් උත්සන්න වශයෙන් දකින්න ගියාම ඒක නිකන් පේන්නේ ජලකඩකට වැස්සව හින්දා වගේ විශාල වැඩ කොටසක්. අර ඉස්සලා එක ආස්වාසයක් එක ප්‍රස්වාසයක් කිව්වට ආස්වාසයක් ඇතුළත ආස්වාස ලක්ෂ කෝටි ගණන්. ප්‍රස්වාසය ඇතුළත ප්‍රස්වාස ලක්ෂ කෝටි ගණන් තියෙනවා. එතකොට ඒ ඒ වෙලාවේ ස්වභාව ලක්ෂණ කියන එක කවදාකවත් දෙගිඩියා හිතකින් බලන්න බැහැ. ඒකම මුළු හදින්ම බලන ඉන්නකොට ඒක ඇතුළේ පුදුම සජීවීකමක්, පුදුම සක්‍රීය ගතියක්, ඒ වගේම එකම දේ කවදාකවත් නොවන පර්මනට උත්සන්න ගතියක් පේන්න පටන් මෙන්න මේ විදිහට ස්වභාව ලක්ෂණ කියන්නේ අපේ භෞතික විද්‍යාවට අකු වෙන කොටස පවා සටහන් ආකාර සහ අන්තිමට පේන ස්වභාවය කියලා බලනකොට මේ එකම දෙයද කියලා හිතන එක සැක කරන්න පුළුවන් හිතනවත් තමක් කියලා. ඒක ඔය ගුරුම් ස්වාමීන් වහන්සේ කියන පොතේ කියලා තියෙන්නේ අපි ඈතින් යන කොත්පත් ආරම්භ වෙලාවකාරී අන්ධකාර වෙලාව කොම්මනේ හරි පාන්දරකාරී කඩි වෙලක් හරි කූඹිරලක් හරි දැක්කොත් අපිට සටහන පේන්න කෝටුවක් වගේ. හරයිනේ බල් ගල් කැලකට. එනකම් මුලක් වගේ. ඒක එහෙම දිගට තියෙනවා. හොඳට ලං වෙලා බැලුවොත් දැන් නලියනවා. අන්ධකාරේ වුණත් මන්දාරේ වුණත් නලියනවා වෙනවා ලං වෙලා බලනකොට හොඳටම තවත් ලං වෙලා බැලුවොත් සටහනක් නෑ ඒක. එහෙම ඉතිරිව පවතින කෝටු ගලක් අල්ලනුවක් නැහැ. කූඹිය පස්සේ කූඹිය කෙනෙක් විතරයි. ඉතින් මේ කූඹියගේ තඬු 6 ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. භූමිරල ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. එතන එහෙම අල්ලන්න දෙයක් නැහැ. ඔන්න ඔයක ඕක තමයි ඔය විභජ්‍ය වාදය කියලා අපේ ථේරවාදයට කියන්නේ දැකපු දේ ඒ gediya පිටින්ම ඝණයේ වශයෙන්ම බාරගත්තට ඒක ආරම්භය බවක්. ඒ ඝණයේ කඩ කඩ බැලි. බෙදා බැලි තුලින් එහි සම්පූර්ණ මෙතෙක් නොදැක ඇතුළාන්තයක් ගැඹුරක් දැක හැකි බව දැකගත හැකි බවත් මේ 2500 ගානට දරුවතනාසි අපට උගන්වනවා. කය දැක්කොත් ඉත් එකට කරනවා. රූපය දැක්කොත් අඩු ගන්න පටවිය ආපෝ තේජෝ දක්වා මට බලනවා. මේ බොහෝම භයානක අභියෝගශීලී දෙයක් දේව නිර්මාණයට. ඒ දේව නිර්මාණයක් නේ කපල කරලා බලන්න මේ මිතේට අවශ්‍ය හැකියාවක් නැහැ. තිබුණා නම් ඒක නිර්මාතකයට කරන නිග්‍රහය. මෙන්න මේ අභියෝගේ සර්වඥාන්සේ දාපුත්‍ති බින්දා මේ මිනිස්සෝ කැමති උනේ නෑ මේ දේව නිර්මාණය කපලා කරලා බලන්න. මොන ඕකම තමයි විද්‍යාලෝකේ සිද්ධ උනේ. විද්‍යාඥයා මේ දේවල් දැකලා ඒක ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක් කියනවට වඩා මේක ඇති රසායනික ගුණ කඩ කඩා බැලීම රසායන විද්‍යාව කියලා හදාගන්නවා. භෞතික ගුණ කඩා බැලීම භෞතික විද්‍යාව කියලා හදාගන්නවා. මේවා අජීවි සජීවි දෙක. ඊපස්සේ සජීවී සත්වයෙන් කියනවා බලන්නේ කෝ ජීව විද්‍යාව කියලා කතාගෙන ඒකේ උද්භිද විද්‍යාව සත්ව විද්‍යාව කියන කඩ කඩ කඩ කඩ බලනකොට මේගොල්ලෝ දැක්ක අජීවී සජීවී සෑම දෙයක්ම අන්තිමටම කඩලා බලනකොට මූල ද්‍රව්‍ය වලින් හැදෙනවා. ඒ මූල ද්‍රව්‍ය දන්නේ නැහැ Taman ඉන්නේ සජීවී පද්ධතියකට අජීවී පද්ධතියකට. ඊට පස්සේ මේ මූල ද්‍රව්‍ය අංශු කියලා එකට හිතාගන්න. එතනින් තමයි ඔය අවස්ථාවක හදලා අපිට ඉතින් කටපාඩම් කරනවා හයිඩ්‍රජන් ගාවට හීලියම් තියෙන්නේ හීලියම් ගාවට හයිඩ්‍රජන් තියෙන්නේ ගාවට මේකයි මේකයි ඉතින් දැන් බලකොට මනවා කිසිම දෙයක් එහෙම ඉතිරෝ නැහැ මොකද ඒව හදන ඒ අංශු පරමාණු නෙවෙයි ඒ අංශු අතර තියෙන කුඩා කොටසක් අරගෙන බැලුවත් ඒකත් ඒක වශයෙන් පවතින කන්නේ තවත් කරන්නේ අන්තිමට කඩ කඩ යනකොට ශක්ති බවට පත් වුණාට පස්සේ මහ විශාල විප්ලවයක් ඇති වෙනවා මොකද ශක්තිය වලට අර කින සටහන් ශක්තිය වලට අර විදිහේ ආකාරකෙන්න ශක්ති කවදාහකවත් ගුරුත්වාකර්ෂණයට අහු වෙන්නේ නැහැ මේ සටහන් ආකාර සහ ස්වභාව ලක්ෂණ කඩන කඩන යනකොට අපි යම් වෙලාවක ආස්වාද ප්‍රසආස ඇතුලේ තියෙන පුම්බන ගතිය කුඹන ස්වභාවය කුඹන භාවය දැක්කා නම් අපිට තේරෙනවා මේ ඒකේ තියෙන මේ කුඹන භාවයේ ස්ත්‍රී පුරුෂ ගති නෑ ඒකේ ප්‍රිය උපදවන ගති නෑ සුභ අසුභ නෑ ඒ භාවය අභ්‍යන්තර වායෝ ධාතුවේ එකමයි බාහිර වායෝ ධාතුවේ එකමයි ඒ භාව ලක්ෂණය ප්‍රිය වෙනවනම් ප්‍රිය වෙන්න පුළුවන් අප්‍රිය වෙනවනම් අප්‍රිය වෙන්න පුළුවන් මේ භාව ලක්ෂණ අපිට කිසිම දෙයක් යොදන්න කරන්නේ අපිට පුළුවන් ඒකට යම් යම් දේවල් දෝදනා. ඒ වගේම අපි ලෝකෙ ඉපදෙන්න ඉස්සෙල්ලා මේ වායෝ දහතුවේ සම්පීඩන ගතිය කියන පොම්බන ගතියක් තිබුණා නම් අපි ඒක මත නිවන් දැක්කත් වායෝ දහතුවේ පොම්බන ගතිය වෙනස් වෙන්නේ. ඒ වගේම අපි නිවන් දැකලා පිරුණම් පෑවත් වායෝ දහතු වායෝ ඉන්නේ මේ ඒ වගේ භාවයේ ස්වභාවයේ තරණ නිසා ඒකට අපි කියනවා ධාතු කියලා නැත්නම් ධාත්ම කියලා. ස්වභාවං ධාරේතිටි ධම්මෝ කියලා ධර්මතාවය දකින්න පටන් අර ගන්නවා. දැන් මගේ හුස්ම කියන හැඟීමක් නැහැ. ආස්වාස හුස්ම කියලා හැඟීමක් නැහැ. ආස්වාසේ මූලමදාග හැඟීමක් නැහැ. නමුත් සෑම තැනකම තියෙන මේ පුම්බන ගතිය, හැකිලෙන ගතිය, චංචල ගතිය, දරණ ගතිය ඕන්න වායෝ ධාතුවේ වෙච්ච දේ. ඊගාට මේ වායෝ ධාතුවෙන් චර කරන මේ සොලවන ගතිය, සොලවන්නේ ඝණයක්ද, ද්‍රවයක්ද වාතයක්ද කියලා බැලුවොත් සමාජ මේ හොලවන දේ අලු කොටකට ගලක් ගහපම අලු අංශු විහිදෙන්නා වගේ වැටේ. සමහර වෙලාවට ජල තරංගයකට තරලයකට ගලක් ගහපම ජල තරංගයේ තරංග දෙන්නා වගේ වැටේ. සමහරට හුදු වාතයේ වශයෙන් වැටේ. සමහරලාට මේක උණුසුම සිසිලස වෙනස වශයෙන් වැටේ. ඊනෝ බලනකොට මේ හෙළ වෙන ගතිය නියෝජනය කරන්න අනෙකුත් ධාතු නැතුව බෑ. අපි එකක් ඉස්සර කරගෙන ගියාට අඩු කරන අඩු කරන යනකොට මේ හතර දෙනාගේ වැඩ පිළිවෙලක් තියෙනවා. අන්න ඔය විදිහට යම්ම චිත්තක්ෂණයක අපි මේකේ තියෙන්න පුළුවන් තරම් සටහන් බලලා, තියෙන්න පුළුවන් තරම් ආකාර බලලා, ඒකේ පෙන්වන්න පුළුවන් සෑම ස්වභාව ලක්ෂණයක්ම අපිරියනවා. ඇති නොකිය. දිගින් දිගටම බලහින්නකොට පේනවා මේ පුදුමාකාර ස්පාසු නැතුව එකින් එකට මාරු වෙන ගතියක්. පුදුමාකාර ප්‍රවාහයක්. දැන් වායෝ ධාතුව දිහා බලනකොට ඒකත් ප්‍රවාහයක් විදිහට පේනවා. ඊට පස්සේ උණුසුම සිසිල් කියන තේජෝ ධාතුව වල බලුවොත් ඒකත් ප්‍රවාහයක් විදිහට යනවා. බරගතිය ඇල්ලගත් බලුවත් ඒකත් වෙනස් වෙයි ප්‍රවාහයක් විදිහට යනවා. ඒවා වැగిරෙන ගති පිටු කරන ගති කියන අපෝ ගති ගත්තත් ප්‍රවාහයකටවත් වෙලා යනවා. ඒක හරියට කියනවා නම් අපි එක එක එක එක වෙන වෙන පළතුරු මේසුවට ඇරලා තියලා ඒ මේ පළතුරු නම් කියලා. මේ පළතුරයි මේ පළතුරයි කියලා කියන්න පුළුවන්. ඔක්කොම එකතු කරලා සලාඩ් එකක් හදලා ෆෘට් සලාඩ් කියලා ගහලා තියන්න පුළුවන්. ෆෘට් සලාඩ් එකේ අර ඔක්කොම පළතුරු රසෙ තියෙනවා. ඒක නිසා ස්වභාව ලක්ෂණ බලනකොට සතහන් ආකාර බන්නෝටිව වෙන් වෙන් කරලා හඳුනන්න පුළුවන්. මේ ආපෝ, මේ වායෝ, මේ තේජෝ, මේ පඨවි. නමුත් ප්‍රවාහයක් වශයෙන් බලනකොට මේවා සේරම එකට කලවම් වෙලා අර ඔක්කොගේ තියෙන රස පුත්තලට ගෙතින්න වගේ තමයි තේරෙන්න පටන් ගන්නවා මේ ගතිය. ඒ කියන්නේ හැම දෙයකම කලවම් වෙච්ච ගතිය උදේටත් එකයි දවල්ටත් එකයි භාවනා කරුවත් එකයි නැතත් එකයි සිල්ලත්ත් එකයි නැතත් එකයි ගුණෝතරත් එකයි හින්දුතරත් එකයි. මොන්නම තාලකින් කාටවත් අහුම්කම් කරගතියක් එන්නේ නැහැ. ඒකේ කිසිම සුභාසුභයක් ඒකේ කිසියම් හොඳ නරක කියලා දෙයක්. අපි මේකට යමක් පටවන්නේ නැති වුණොත් මේක දිහා මේ ඇස් තිබුණට අන්ධෙක් බලන් ඉන්නවා වගේ කන් තිබුණට බීරෙක් අහගෙන ඉන්නවා වගේ බලාගෙන හිටියොත් මේ කිසිම පණිවිඩයක් කියන්නේ මේ ගතිය අප කතාවක ගන්නෙ අපි මේක ආවයි කියලා මතක් වෙන්න පුළුවන් සතුට වෙන්න පුළුවන් සුබයි කියන්න පුළුවන් අසුබයි කියන්න මොනම කිව්වත් ඒ භාව ලක්ෂණය, ස්වභාව ලක්ෂණය යමක් යෝජනා කරන්නේ. ඒ වගේම තමයි ඒක අපිට වෙනස් කරගන්න. වැඩි කරන්නත් බෑ, අඩු කරන්නත් බෑ. හැබැයි අපිට ඒකට ගෞරවය එක දිහා බලන්න කියොත් මේකට කියනවා ස්වභාව ලක්ෂණ සංතති ලක්ෂණයට මාරු වෙනවා. හැමදේම ෆ්ලක්ස් එකක්. ඒකට යන ප්‍රවාහය. අපි ගත්තොත් දැන් විද්‍යුතය දීලා අපිට ඒ විද්‍යුතයෙන් න එළිය ගන්න පුළුවන්. එහෙම නැත්නම් ෆෑන් එකට දැම්මොත් කරකන ලක්ෂණය ගන්න පුළුවන්. එනසත් ෆ්‍රිජ් එකට දැම්මොත් සීතල කරන ලක්ෂණය ගන්න පුළුවන්. හීටර් එකට දැම්මොත් රත් කරන ලක්ෂණය ගන්න පුළුවන්. විවිධාකාර වැඩ ගන්න. මේ ස්විච් එක ගහලා තියෙනවා. ඔබට ඕන එක දාගන්න. දැම්මට පස්සේ එකම විදුලිය විවිධාකාර ගුණයක්. අපිට විදුලිය ගත්තොත් අහන්න පුළුවන්ද මේ උඹ සීතල ඇති කරන විදුලියද උණුසුම ඇති කරන විදුලියද කරකවන විදුලියද ආලෝකද කියලා උඹලා ඔය නම් වනන්ද මට මට එහෙම දෙයක් නැත්තේ නෑ මගේ දිනේ ගලන ප්‍රවාහය ඊට පස්සේ යම් කෙනෙක් විදුලිය නැතුව ඉලෙක්ට්‍රොනිකස් වලට අරන් ගත්තොත් ඒ ඉලෙක්ට්‍රෝන දන්නේ නෑ මම විදුලි පද්ධතියක ඉන්නවද ගලක ඉන්නවද ගහක ඒකේ තර ශක්තිය නැති මොකද අපි ගත්තොත් ගහක කලක විදුලිය නැත. තියෙනවනම් ස්තුති විදුලිය. මේ තියෙන්නේ කරන්ට් එකක් කියන්නේ. භයානකය. අඩු කරන්ට් එක හොඳයි, වැඩි කරන්ට් එක වැඩි කියලා අපි මේ නම් වලින් දුන්නට විදුලිය hina වෙනවා. ඒකේ මනුස්සයන් දැරිලා තියෙන පිස්සුව. ඒක නෑ කිසිම එහෙම කාට හරි පණිවිඩයක් දෙන්නවත්, අනතුරු කරන්නවත්, බර කරන්නවත්, අඩු කරන්නවත් මොනවා. ඉතින් ඒ වගේ මේ නිකන් තියෙන විදුලියක් අරගෙන කැන්නයි වගේ දාගෙන ලොක්කුවේ කනවා කනවා කියමනක් තමයි මේකේ තියෙන්නේ. මේ අනුව බැලුවොත් විදුලියේ තියෙන ස්වභාව ලක්ෂණ. වායෝ ධාතුවේ, පඨවි ධාතුවේ, ආපෝ ධාතුවේ, තේජෝ ධාතුවේ. ඒකේ තියෙන ප්‍රවාහ ලක්ෂණ. නිතරම ගලන. ඒ ගලන ප්‍රවාහයේදී ආ බැලුවොත් කිසිම ස්පාසුවක් වෙන්නේ නැහැ. කිසිම චිත්තක්ෂණයක් ජීවිතේ ඒ නිසා මේ ගලන බව අතෝරක් නතු කරනවා. ඒගොල්ලෝ අපි බලන ඉන්නක ඒ තරම් ගලනවා නම් අපි බලන්නේ නැති දේවලත් ඒ හා සමානව ගලන බව අපිට ඒ වෙලාවට අන්න ඥාණයට වැටෙන්න පටන් ගන්නවා. දැන් ආස්වාස වාදී අපි ඉන්නවා. දුරට ඒක තුල කම්පන ජංගල උණුසුම් සිතිවිලි ගලන වෙලදී සේරම තියෙන නමුත් අපි ඉස්සරහින් මනස ඈන්නර ඇර නිදි කිරිට ඉන්නවා. ඒ මනුස්සයාගේ බාහිර ධාතු අරගෙන බැලුවත් අපිට මෙහෙමනම් බාහිරේ කොහොමද කියලා ඒ වායෝ ධාතුවේ නෑ. නිින්ද යන නිසා වෙන සුපා. නිදි කිරු ඈනන් ඇතියි කියලා වෙන සුපා. මේ තමන්ගේ වායෝ ධාතුවේ හුස්ම ගන්න. අජත්ත බහිද්දා වශයෙන් සලකලා බලුවොත් තුනස ආභෞතික වෙන්න පුළුවන්. ඒ මනුස්සයා ඒ වෙලාවේ වෙන වෙනකට ආව මනස කරනවා එයාගේ වායෝ ධාතුව. මොකද සරුවචන් වහන්සේ බුදු වෙලා ආනපාන සතිය කරනවා. උන්වහන්සේ රහින වාචාවතාවය යොදා ගන්නවා. කිසිසේත්ම වෙනසක් නැහැ. මෙන්න මේ විදිහට අතෝරක් නැතුව, ස්පාසු නැතුව මේ නලියන ගතිය දකිනකොට ඒක අනිච්ඡානුපස්සී අසසිසාමීති සික්ඛති අනිච්ඡානුපස්සී අසසිසාමීති සික්ඛති විදිහට මේ අනිත්‍යතාවයයි මේ ආස්වාස වායු ධාරාව පෙන්වන්නේ අනිත්‍යතාවයයි මේ ප්‍රස්වාස වායු ධාරය පෙන්වන්නේ කියන එක බුදුහාමුදුර කෙනෙක් අපිට කිව්වේ නැත්නම් අපිට පේන්නේ ඒකේ තියෙන පෙළන. ඒකේ තියෙන තවන ගතිය. ඒ නිසා අපිට පේන්නේ ලිගමන් ව්‍යසන. නොදැකිය යුතු අභාග්‍යයක් විදියට. අභෞවිය ලක්ෂණයක් විදියට අපිට. එහා සංසාරේ පුරාවට මේක දැකලා තියෙනව කවදාකවත් අගේ කරන්න. අගය කරන වෙනුවට අපි කරලා තියෙන්නේ මේක නතර කරන්න උත්සාහ කරලා තියෙනවා. මේක ස්ථිර කරන්න උත්සාහ කරලා තියෙනවා. එහෙම නැත්නම් මේක නොදකින්න උත්සාහ කරනවා. ඒක නිසා අපිට අනිත්‍ය අනුව බැලිල්ලක් නැත්නම් අනිච්චානුපස්සනාවක් කවදාකවත් අම්මා අප්පලාවක් කියලා නැහැ. ගුරුවරෙක් කියලා දෙලක් නැහැ. අපේ හිතට පහළ වෙලක් නැහැ. එන්නකොටම අපි කරන්නේ මොකක් හරි ස්ථිර පැත්තකට හිත දාගෙන නිත්‍ය සංඥාව වඩලා තියෙන මිසක් මේ ආස්වාසියේ තියෙන අනිත්‍යතාවය ආස්වාසේ තියෙන ප්‍රස්වාසේ තියෙන අනිත්‍යතාවයේ දැකීම නම් ඕ සම්‍යක් දෘෂ්ටිය. නැත්තම් ඒක දැකීම මගේ තියෙන සති සම්පජාඤ්ඤයේ දක්ෂකම කියන යෝනිසෝමනසිකාරය කියන මේ දෙක එකතු වීම මේ දේ දකින්නට වැඩිය ලොකු අහඹයක්. ඒ මොකද භාවනා කරත් නැතත් ආස්වාස වාතයේ තියෙන අනිත්‍යතාවය අනිත්‍යතාවය. බැලුවත් නැතත් ඒක එහෙමයි. නමුත් බලලා මෙන්න මේකටයි අපි භාවනා කරන්නේ. මේකයි සර්වඥාන් වහන්සේ මේ සෑම වස්තුවකම තියෙන අත්ත නෑර පවත්තන ලක්ෂණ වශයෙන් දැක්කේ උන්වහන්සේ වස්තුවක් තියෙනවා කියලා කිව්වේ නෑ. ඔකේ ඇසිදී ශූන්‍යයි කියලා. නමුත් ඒ ශූන්‍යතාවයේ තියෙනවට තියෙන වෙනස් වෙනවා. ස්පාසුවක් නැතුව වෙනස් වෙනවා. අතෝරක් නැතුව හැඩතල වෙනස් කරන ගතිය කියන අනිත්‍යතාවය දැක්කා. නමුත් අපි බලන්නේ වස්තුව දේවල් යමක් කමක් ඇති කරගන්න හදනොත් ඒ යමක් කියලා බලනකොටම අනිත්‍යතාවය කියන්නේ නාස්තිය. අනිත්‍යතාවය කියන්නේ අපි අල්ලගත්තදී වෙනස් දෙයක් වටපත් වෙනවා. එතකොට අපිටත් පේන්නේ අපිත් වෙනස් වෙනවා. අපි උත්සාහ කරනවා ඒක වෙනස් නොවි පවත්වා ගැනීම සඳහා ලොකු ප්‍රයත්නයක් කරනවා. එතකොට අපිට අනිච්ඡානපස්සී අසසී සාමීති සික්කති කරන්න බෑ. අනිච්ඡානපස්සී පස්සසී සාමීති කරන්න බෑ. අපි කියනවා මේ වෙනස් වෙන නිසා භාවනා කරන්න බෑ. දේවල් වෙනස් වෙන නිසා භාවනා කරන්න බෑ කියලා. මොකද අපිට ඕන කරලා තියෙන්නේ මේ භාවනා විස්තිරෝ පවත්වාගෙන යන්න. නමුත් මේ බලනින්න වස්තුව වෙනස් වලට ලබවටපත් වීම අපි දකින්නේ වැරද්දක් නෙවෙයි. සතිය නැතිකමක් විදියට, සමාධිය නැති වීමක් විදියට, අත්තරදක් දෙත් නැත්නම් ඕනියමක් විදියට අභාග්‍යයක් වෙන්නේ. මේ ධර්මානුපස්සනා ළඟට එනකොට හොඳ සත්‍යයක් සමාධියක් ඇතුළේ තිබුණොත් පමණ ඒ පුද්ගලයාට පුළුවන් වෙනවා දැන් මේක මෙතෙක් කල දැක්කට වැඩිය වෙනස් ආකාරකින් දැක්කේ. වෙනස් වෙනස් කියන අපි මෙතෙක් කල දැක්ක මේක නිත්‍ය සංඥාවෙන් බලනකොට මේක අභග්ගයක්. විනාශයක්. හැමදේම කැටි කැටි බිඳ බිඳ යන. අනිත්‍ය සංඥාවෙන් බලනකොට මේක නැති නිසා තමයි සංසාරය ඇවිද්දේ. දැන් මොන පේනවා පුළුවන් නම් ඒකට සාදර වෙන්න, ඒකට සමාදම් වෙන්න. ඒක තමයි මේ අනිච්ඡානපස්සී අස්සසී සාමීති සික්කති අනිච්ඡානුපස්සී පස්සසී සාමීති සීකෘති කියලා කියන්නේ. ඒ නිසා යම්ම විදිහකට සටහන් දැක්කේ නැත්නම් ආකාර දකින්න බැරිය කියලා නියමයක්. සටහන දකින්න නම් අප්‍රමාදීව අමා නොවි මතු වෙනකොටම ඒකට නම්ම නම් දෙන්න කලින් සම්මුතිය ඉහිල කරන්න කලින් මතු වෙනකොටම එතන ඉන්න. එනස පහ වුණොත් මේ වෙලාවට කර්ම පුදු සංඥාවක් තියලා කොහොම හරි ඒක ඉස්තර කරන්න. එතකොට අපේ පරිදි තියෙන මේ සංසාරගත පුරුද්ද නිසා නමුත් මතු වෙනකොටම යමක් දිහා බැලුවොත් ඒක සීක්‍රෙන් වෙනස් වෙන ගතිය ආරම්භයේදී හරි හොඳට පේන උදාහරණයක් වශයෙන් ගත්තොත් ඉර නගින වෙලාවේදී හරියට සිතිය කපහගෙන එන හැටි බලන විට සීක්‍රයෙන් ඒක ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් හිත අඳ ඉර ඡාපයක් වඩපත් වෙලා ඊගාට ඒක ආඩා අඩක් වඩපත් වෙලා බොහොම සුළු වේලාවකින් සම්පූර්ණ බෝලේ පේනවා. හරියට බොහොම ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. ඒ නිසා උගව දෙනෙක් ශරීරාදිර ගිහිල්ලා ඉර සේවය කරනකොට ඒ ඉරේ වේගවත් ගමන ඉරේ අහස ඉර ඉර අහස උඩට නම් කරපස්සේ පේන්නේ. ඒක පේන්නේ හේම තියෙන. අපි දන්නවා උදේ දවල් 10 ඉඳලා 11ට වෙලා වෙනවා 11 ඉඳලා 12ට කව දන්නවා. උගුරට ගියාට පස්සේ පේන්නේ අර මතුවෙන අවස්ථාව බැලුවොත් හරි හොඳට පේනවා. අන්න ඒ වගේ තමයි සංසිද්ධියක ඇති වෙනකොටම සතිය පිටවන්න පුළුවන් නම් ඒක අපි අර ශාපයක් වශයෙන් පිටලා අඩ කාටට පෙන්නලා සම්පූර්ණ gediy වශයෙන් ඉර පේනවා වගේ ඒ සටහන් වෙනස් වෙන බව පේනවා. ඒවා ඊට පස්සේ විවිධ ආකාරයෙන් වෙනස් වෙගෙන යන දැකීම සඳහා සතිය තියෙන්න ඕනේ. අප්‍රමාදයේ තියෙන සටහන්. සටහන දකින්න තෝ කවදාකවත් අපිට සටහනේ කාලානුරූප වෙනස්කම් නම් ආකාරය දක්වන්න බෑ. සටහන් ආකාර දෙකට වෙන දෙයකින් බාධාවක් නැතුව ඒකටම මූණට මූණ දාලා බැලුවේ නැත්නම් ඒකේ චිත්තක්ෂණේ චිත්තක්ෂණයට හැඩතල මාරු වෙන ගතිය දැක ගන්න බෑ. ඒ නිසා මේව හරියට කුඹරක උඩම කුඹුරේ වතුර දුන්නාට පස්සේ ඒකෙන් පල්ලෙහාකට වෙනවා. ඒකෙන් පල්ලෙහාකට වැක්කෙනවා වගේ දිගින් දිගට දිගින් දිගට ගලන ගැම්මක් තියෙනවා. ආන්නේ විදිහට යම් කිසි දෙයක දැක්කනම් මේකේ හැඩතල නිට්ටරෝම වෙනස් වෙන සුළු ගතියක් තියෙන කියලා ඒක සන්තතියක් බවත් මෙන්න මේ දෙයක් ඇතුළට ගැඹුරට බැලුවොත් ඒ තුළ පවතින සන්තතිය නොබලපු වස්තුලත් එහෙමමයි කියලා අන්වේ ඥාණයට වැටෙනකොට ලෝකෙ හැම දෙයක්ම පේන්නේ සීඝ්‍රයෙන් වෙනස් වෙන දෙයක්. මෙන්න මේක තමයි අපි සංසාරය සම්තති ලක්ෂණය කියන්නේ. හැමදේම ෆ්ලක්ස් එකක්. හැමදේම ශීඝ්‍ර වෙනස් වෙන දෙයක්. ඉතින් මෙතෙන්ට එනකොට උගෝ දෙනකොට භාවනා පාත්තාවයක් වැඩි වෙනවා. සහල වඩලා. ඉත යොදන යොදන දේවල් වෙනස් වෙන බවට පත් වෙනවා. ආස්වාදසද නොදෙනියම. පිම්බිම හැකීම නොදෙනියමයි. මොකේන හිතේ යදුවත් ඒක අහලා ගන්න බැරි සට් එකක්පත් වෙනවා වගේ කියන මොකද හේතුව ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. නිත්‍ය සංඥාව සහලයි. ඉතින් මේ දිෙද්දිත් මේ යන්නේ හරි පාරේ කියලා මේ වෙනස් වෙන සුළු බව මේකට කියනවා අටෝරක්ත වෙනස. ඉස්පාසුවක්මදී වෙනස් වෙන සුළු බව දැක්කොත් ඒක දුකක් නිසා. අපි මේක නදකින්න උත්සාහ යමක් වෙනස් වෙන සුළු නම් ඒක දුකක් කියන එක ආර්ය විවාදයේ සරල බීජගණිතයේ සමීකරණය. නමුත් අපි ජීවත් වෙන ජීවත් වෙච්ච ඒ සම්මුති ලෝකයේ හැටියට බලනකොට දුකක් දේශ බලාන සිටීම දුකක්. ඒ වෙනුවට අපි බලන්නේ මොකද්ද? එහෙම වෙනස් වෙන්නේ නැති ඈත පේන වස්තුවක් බලලා ස්ථිර භාවයක් ඇති කරන යන්දන් හිතේ තියෙනද වමනේ දුරු ගතිය, වක්කාර ගතිය නැති කරගෙන වක්කැලක් අපල බේරෙන්නා වගේ පිට දේවල් බලලා අරකින් අයින් කරනවා. මොකද ඒ තරම්ම අපිට අර දේවල් වල වෙනස් වෙන සුළු ගතිය දිකට හිතකට දරන්න බෑ. ඒ වෙනස් ඒ දුකක. ඒ නිසා යමක් වෙනස් වෙන සුළුනම් ඒක දුකක් ඒකට ප්‍රේරණය. ඒ නිසා අනිච්චානුපස්සී අසසීසාමීති සික්කති අනිච්චානුපස්සී පස්සසීසාමීති සික්කති ඊගාට විරාගානුපස්සී අසසීසාමීති සික්කති විරාගානුපස්සී පස්සසීසාමීති සික්කති. ඒ බලන දේ පිළිබඳව එපා එන්න ඕනේ. අන්න ඒකයි මේකෙන් ගන්න තියෙන්නේ අපිට වෙලා තියෙන ආවොත් වැරද්දක් කියලා හිතනවා නමුත් නෑ. මේ භාවනා විපස්සනා සිද්ධ වෙනවනම් ධම්මානුපස්සනා වෙනවනම් එපා වීම එන්නම උද. හරියට කියනවා බබෙක් වලට ආවොත් අම්මලට දොළ දුක් කියනවා. සාමාන්‍ය කෑම කන්න බැරි. ඒකදී ලුණු දෙයි හදාන්න යනවා. নানা ආකාර දේවල් කරනවා. ඉතින් ඒක දන්නෝ කුලකාන්තාවකට නම් මේ සුබ ලක්ෂණ. වෛශ්‍යාවකට එච්චර හොඳ දෙයක්. අපිත් ඒ වගේ තමයි මේක දකිනකොට කුලකාන්තාවක් වගේ සත්පුරුෂයෙක් වශයෙන් බලනවා නම් භාවනා එපා වෙන ස්වරූපේ. මොකද ධර්මානුපස්සනාවට කිට්ටු කළ තියෙනවත් එහෙම නැත්නම් සම්මුතිය ගිවං කරලා පරමාර්ථ ධර්මයට කිට්ටු කරන බවත් ඒක ආසාද. නමුතර වෛශ්‍යා තමයි ජප් ගන්නවට කැමති නැතුව වගේ. සංසාරේ කාලා ඉවර නැති කෙනාට ආසාව තියෙන කෙනාට මුලින්ම ආයතක කන්නේ වෙනස් වෙන සුළු ගතිය නැති වෙලා ඉච්ඡිත සාර දෙයකට හිත දාගෙන ආයත වතුරට කොට ඔරුවට ගොඩ වෙන මනස ඔරුව හෙල්ලෙන නිසා අකව ගොඩ එන වගේ ඔරුව බිම හයියින්ද එන්න වගේ පස්සට යනවා වගේ තියෙනවා. නමුත් මෙතන පැහැදිලිව පේනවා. ඒ දෙයක තියෙන ප්‍රවාහ ගතිය. හතරක් නැතුව වෙනස් වෙනස් වෙන ගතිය. දකින්නකොට ඇති වෙන දුක මංගල දිට්ඨක්. ඒකද උපමාවක් දෙනවා අටුවාචාර්යන් වහන්සේලා ස්වාමීන් වහන්සේ නමක් ආරණ්‍යයක හරි පන්සලක ඉන්නකොට පාත්‍ර විකුණන මිනිස්සේ පාරේ ගෑ ගන්නවා පාත්‍ර විකුණන කියලා ඒ කියන්නේ කරන්නේ තේනහන වැඩි තැනක් වෙන නැත්නම් පාත්‍ර විකුණන ගතියක් නැහැනේ එහෙම නැත්නම් ඒ දවස්වල පාත්‍ර කියලා කියන්නේ පත්ත කියන්නේ කැම පිඟන් ඔක්කොටම පාත්‍ර තමයි පාවිච්චි කරන්නේ කැම පත කියලා අපි දැන් කියන්නේ ඒ පාත්‍ර විකුණනයි කියලා අපි හිතාගමු මේ ස්වාමීන් වහන්සේට ඕනේ පාත්‍රයක් ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ගාව තියෙනවා ඒ යම් ප්‍රමාණයකට හම්බෙච්ච දෙයක් ඒ මුදල් පාවිච්චි කරන කෙනෙක් නෙවෙයි. ඉතින් අර මනුස්සයර කියනවා පාසලකට පාත්‍රයක් ඕන. ඉතින් මේ මනුස්ස බොහොම කැමති කොමඩ් කියලා බිස්නස් කරනවා. ඉතින් මේ මනුස්ස කියනවා ගන්න දුවන්නස් මම මේක කීයද කරගන්න ඉතින් හාමුදුරුවෝ අර පාත් මනුස්සයාගේ පාත්‍ර කදෙන් පාත්‍රයක් ගන්න. ඒ කියන්නේ හිත බඳිනවා අපිට මේක ගන්න බරයි. ඒක පල්ලාදී ඔක්කොම හරි. ඒක අරගෙන ඉවරල ඒ මනුස්සයා ඉතින් දැන් පාත්‍ර අර විකුණු මනුස්සයා සන්තෝෂ කරනවා දැන් ඉතින් බිස්නස් එකක් වෙන්න ආවා. ඊට පස්සේ ඒ ස්වාමීන් හොඳට මේක තට්ටු කරලා පරීක්ෂා කරනකොට ඒ මනුස්සයා ඒ ස්වාමීන් දකින්නවා ගලක් ගැලවිච්ච හිලක් තියෙනවා. නැටි පාත්‍රයක ගල ගැලවිලා හිලක්. ඒත් යකට පාත්‍ර උනා සාමාන්‍ය අර වෙඩින් කරපු තැනවල හිල් හිටින ඕක සාමාන්‍යයෙන් තලතල වලින් වහකට පස්සේ වැඩ ගන්න පුළුවන්. නමුත් ඒ පාත්‍රයක ඒක ලකුණු ඒක දිහා බලාගෙන ඉන්නකොට යාමුදුර ඉතන මේක ගිලක් මම සාමාන්‍ය කොමියකට වැඩලක් කරනවා මල් ගන්න දෙවෙනි ගිලක්. එතකොට දෙපැත්තට හොඳට පරීක්ෂා කරන තුන්වෙනි ගිලක් ගන්න. එතකොට යා හිතින් ප්‍රතික්ෂේප කරනවා මේ පාත්‍රය ගන්න. අන්‍ය අවස්ථාවේදී අතුවාචාන් වාසිය අහනවා. ඒ දැකපු හිල පිළිබඳව තරහක් ඇති වෙන්නේ එපාකමක් ඇති වෙන්නේ නැත්නම් මුළු පාත්‍රෙම මිල දැකීම නරකයක්. මොකද තා මිලදී කියන්නේ. ඒක නිසා ගන්න ඉස්සරලා දැකපු හිල අඩුපාඩුව නරකයි. ඒක නිසා ඒ ඒ පුද්ගල ඥානවන්ත නම් ඒ සිදුරු දැකීම නරක විදිහට වෙලා දකින්න ඒ දැකීම නිසා මුළු පාත්‍රයේම පිළිබඳ ප්‍රේමය අතර. අන්නේ වගේ තමයි භාවනා කර කර ඉන්නකොට මේ එපා වෙන ගතිය දැක්කට පස්සේ එපා වෙන ගතිය එපා කරවන්න යන එක නෙමෙයි කරන්න තියෙන්නේ. මුළු සංසාරෙම ගන්න දෙයක් නැතුව තේරෙනවා. ඒ වුණත් අපි මොකද කරන්නේ සංසාරේ තියාගෙන අර එපා වෙන ගතිය නැති කරන්න භාවනාවක් නැගිටලා. දැන් හයිය මොහොස්ම අරගෙන ගන්න. දැන් ගුරුවරයා මාරු කරා. නැත්නම් චෝ. මේක වැරද්දක් කියලා හිතනවා. වැරද්ද දැකීම වැරද්ද. දෙකක් දකින්නකොට අනිත්‍යතාවය නිසා දුක දකින්නකොට සම්පූර්ණව දරන්න බෑ ඉන්න බෑ වක්කාරේනවා වන්නේ වෙනවා එපා කරනවා මොනම දාලිකමක් කරගන්න බෑ මොකද අපි දැකලා තියෙන්නේ මේ අනිත්‍ය දැකීම දුක දැකීම වැරදක් මේ මොකද සංසාරේ තරම් කැමති කොහොම හරි කරලා වැරද්ද නොදක්වා සංසාරේ පවත්තගෙන ඉන්න අපිට ඕන නෝ සත්තුරු සාමයේ කොහොම වෙනස් වෙලා මේ පාත්‍රයේ ගුණ මනසයා මොන තාලෙන් ಗುಣ ප්‍රකාශ කරත් තමන් පරීක්ෂා කරනවා. වෙනුමට නැති වුණත් හොඳට බලනකොට ඒකේ තියෙන අනිත්‍යත්වේ නම් මොසිදුර ගන්න. යමක් අනිත්‍ය නම් කවදාකවත් වෙන දෙයකින් සුඛයක් සුභයක් අසුභමයි දුකමයි මේක නැති කරන්නයි අපි මේ নানা ආකාර ආලවට්ටක් කරගෙන මේ අතිශෝක්ති කරගෙන මවාපෑම් කරන ජීවිතය. අපි මේ කොච්චර අපේ මේ ශරීරයේ එන්නත් අපි ස්ත්‍රියව වශයෙන් පුරුෂ ශරීරයේ පුරුෂයෙක් වශයෙන් ස්ත්‍රී ශරීරයේ කියන එක මේ මන බඳන දෙයක්. ඒක තමයි චතුර්දේශ කරන්නේ ස්ත්‍රියක් පුරුෂයෙක් කරන් මන බඳින රූපයක් ඇතිලා පුරුෂයෙකුට ස්ත්‍රියව කරන්නේ. නමුත් මේක හොදන්නේ පෙරන්නේ නැතුව දවස් 7-8ක් තිබ්බොත් පුදුමාකාර ගඳක් නින්න පටන් ගන්න අපි කියන ජීවන සුළු. එහෙම නැතුව තමන් ඔත්පලයේම නැගිටින්න බැරුව මල මූත්‍රා පහ වෙන්න පටන් ගත්තොත් අර තියෙන සුබෙරි ඒ වගේම උපස්ථායකයා ඒක අප්‍රියයි නොවිය යුතු ආසනාවක් දෙයක් අපි කවදාකවත් ඒක ෆොටෝ එකක් අරගෙන ලොක් කරලා පිච්චේ ගන්න හිතේ. ඒක පෙන්නුවත් හරි නෑ ඒක ෆොටෝ ගන්න එක හරි නෑ. මොකද මේ ලෝකේ සුන්දර දෙයක් මේක ටෙම්පරල් ගාලා තියාගන්නවා. මිසක් කවුව පෙන්වන්න දෙන්න නෑ කියලා. ඒ වගේ මේ ඕනෙම දෙයක් මේ හිතේම කියන මංගලමෝ සුභ වූ උත්තම වූ දෙයක් අන්නේම ජරා දිරාවටපත් වෙන තැනපත් වෙනකොට හරි විශේෂකටපත් අපිට ඒක දරා ගන්න කියාගන්න බැරි තත්ත්වයක්. මොකද ඒකත් එක්ක ඒ තරම් අපි අඳුනගෙන ඉන්නේ. මේක නැති වුණා මම නැති වුණා. මේක තමයි මගේ ප්‍රතිබිම්බය. මේකෙන් තමයි මම කැපී පෙනෙන්නේ කියලා මේ විශාල වස්තුවක් වට කරගෙන තමයි අපි චරිතයක් වෙන්නේ. ඒක එක එක එක එක කැඩුමට අපි හිතන්නේ ඒකේ ඒකේ දුර්ලභම එක හදාගත්තාම හරියට බලනකොට බලන යනකොට සියල්ලගේ තියෙන තත්ත්වයක්. අන්න ඒ වගේ මේ අනිත්‍යත්වය දැක්කට පස්සේ ඒ වෙනස් වෙන සුළු ගතිය දැක්කට පස්සේ ඒ දුක එහෙම නැත්නම් මේ පෙළ ඒක පෙළන ගතිය, තවන ගතිය මේක එක විචල්්‍ය සාධකයක් නෙවෙයි විචල්්‍ය විචල්්‍ය සාධක රාශිය ඕනෙම චිත්තක්ෂණ ඕනෙම සංසිද්ධිය ඕනෙම දෙයකට අපි උත්සාහ කරුවට මේක එක විචල්්‍ය සාධකයකට හේතු කරන්න කද්දාකවත් සංකී ඒ සෑම විචල්්‍ය සාධකයක්ම තියෙන සැලේ මෙව්වේ තමයි අපි න්‍යායවල් හදන්නේ. මෙව්වගේ තමයි අපි සමීකරණ හදන්නේ. මෙව්වෙන් තමයි අපි අපි අනාගත වාක්‍ය කියන්නේ. මෙව්වෙන් තමයි අපි සැනසෙන්න හදන්නේ. ඉතින් ඒ සැනසෙල්ල අන්තිමට බලාපොරොත්තු සුන්වීමක් වෙලා තමයි නතර වෙන්නේ. ඉතින් ඒ බලාපොරොත්තු සුන්වෙන බව දැනගන්න එක ප්‍රපාත්‍ර හිල දැක්කා වගේ නැස්චාත්‍යයක්. නාස්තික වැඩක්. පුළුවන් නම් සත්පුරුෂයෙකුට ඒක තමයි එකම ආස්තික දේ මොකද සංසාරේ හැටිපෙන්නේ. ඒක නිසා අනිත්‍යත්වය අනිච්ඡානපස්සී කියන වචනය විස්තර කරන අටුවාචාන් වහන්සේලා උදව් කරනවා. ඒ අනිත්‍යත්වය කියනකොට වැටහෙන්නේ උපාද බයතාවය. දේවල් එක දිගට පවතින මේ ඉදෙමින් මැරෙමින් යන ගතිය අනිත්‍යත්වයේ එක පැතිකඩක් වෙනවා. ඒ වගේම විපරිණාමය විපරීත වෙන්නේ. තිබ්බ දේ තිබ්බ විදියට හිතින්නේ නැහැ. තිබ්බ විදිය තිබ්බ දේ තිබ්බ විදියට පවත්න්න නම් අපිට විවිධාකාරයකට කුලං ගහන්න වෙනවා, පැත්තාන්න වෙනවා, নানা විදියට කරන්න නැත්නම් ඒක අන්ධයක් වටපත් වෙන ගතිය තියෙනවා. ඒ වගේම මේ කෙරුවට යම් සිදයක් තාවකාලිකයි. කවදාවත් ස්ථිරසාර මේක මෙහෙමම මේක සදාකල් පවතින කියලා දෙයක් නැහැ. කරන්න පුළුවන්. තාවකාලික ප්‍රොජෙක්ට් තියෙනවා, ලස්සන දේවල් තියෙනවා, මොකද ඕම තාවකාලික. ඒ වගේම නිත්‍යත්වය එංගට නැදනි ප්‍රතික්ෂේප කරන ගතියක් තියෙනවා මේ වස්තුව. අපි මේක නිත්‍යත්වය ආරෝපණය කරන්න හැදුවට හැමදේම අර තුවාලයක් ඔච්චර පිළියම් කරුවත් එකේ සරව වැగిරෙනවා වැగిරෙනවා වගේ අනිත්‍යත්වය වහණය වෙන ගතියක් තියෙනවා. සත්‍යමත්. ඒ නිසා අපිට නිතරම දෙයක් උපස්ථානීය කරමින් පිළිසකර කරමින් තන වඩාගෙන ජීවත් වෙන්න වෙනවා. කිසිම දෙයක් නැහැ. ඒක ඒක විසින් ස්ථිරව එහෙම නැතුව විපරිණාමයටපත් නොවි නිත්‍ය බවටපත් වෙනවා. සියල්ල අනිත්‍ය නිසා. මේවා එකක් අපිට වැටෙනකොට ආන්නේක වැටෙනකොට අපිට ඒක දමල දුවන්නයි හිතෙන්නේ. අන්න එහෙම කරන්නේ නැතුව ආස්වාසයක් පාසා ඒ අනිත්‍ය භාවය ප්‍රසවාසය පාස අනිත්‍ය භාවය සාමාන්‍ය වෙන්නේ ආස්වාසයකට ආස්වාස රාශි රාශි වේම ඒව සමාලාට නිලාපුර පත්තු කරන්නේ පුපුරු පුපුරු ගහි ගහි පත්තු වේ පත්තු විය. ඉතින් රලි තරංග මාලාවක් වෙච්ච එක. නැත්නම් එස්කලේටරේ උඩට නගිනවා වගේ නැත්නම් පරිපලත් දුවගෙන දුවගෙන යනවා වගේ. නැත්නම් උපල්ලේ හරි දුවගෙන දුවගෙන ඉන්නවා වගේ. එක එක එක එක මේක ඇතුළේ විවිධ සටහන් ආකාර දකිනකොට ඒ අනිත්‍යත්වය පිළිබඳව අරුමලු ලකින හැදිනවා. ඒක යම් වෙලාවක මුළු කුළුල් tiraෙම අනිත්‍යයෙන් පෙළෙනකොට බලාගෙන ඉන්න බැරි දුකටපත්. ඒ දුක පේන්නේ පෙළෙන ගතියක් තමයි. ඉතින් අපි හිතන්නේ මේ පෙළෙන ගතිය, තමන ගතිය වැරදයි. ඒක නැති කරගන්න කරුණු පිළියම්. නමුත් මේ භාවනා කලේ මේ පෙළෙන ගතිය දැක ගන්නයි දුක ලක්ෂිත දැක ගන්නයි භාවන ගතිය වටහා ගන්නයි මේක බොහෝ විචල්්‍ය සාධක වලින් තිසි සංකරතාවයක් මතයි විචල්්‍ය විවිධ වෙනස් වීම පවතින බවක් දැකලා ඒකට අභීතව බෝණ දෙන්න ඉසේ මෙසේ වීරියක් තිබිලා බෑ මේ වෙලාවේදී වීරිය වීරත්වයකට පෞරුෂත්වයක් වීර පෞරුෂත්වයකටපත් වෙන්න ඕනේ මේක දිහා බලන්න ඉතින් ඒක තමයි සරුවචනාංශේ මේ ශද්ධාව මාර්ගයෙන්, වීර්ය මාර්ගයෙන්, සතිය මාර්ගයෙන්, සමාධි මාර්ගයෙන්, ප්‍රඥා මාර්ගයෙන් ඉස්සලා කල්ැතුව මනුස්සයාට පොවල තියාගෙන ඉන්නවා. මේව දකින්නකොට දුවන්නේ. ඒ සාමාන්‍යයෙන් දස්මාසික මොයි කපුව පිළිවෙලට මතුරුන් දෙක යනකොට රැහැමත් දාලා තමයි තෝම් කිලි අරගෙන. ඒ තුන්කුළු දුල් බිල්ලක් තියනවා නම් ඒක මනුස්සයාට පස්සේ පොඩ අරගෙන. කියලා ඉතින් ජප. මේ ජප කරනකොට මේ බිල්ල නැගිටිනවා. වැඩිච්ච මිනිහ නැගිටිනවා කියලා නැගිටලා යකා වගේ දිවදික් කරනකොට දිව කපලා ගන්න ඕනේ. ඒකෙන් තමයි අංජනම හදන්නේ. ඉතින් ඒ වැඩේ කරනකොට ඒ මතුරුනකොට අහල පාලින් ඔක්කොම යක්ව වෙවිසෙ. සීරි මාසෙනයි, යොටි මාසෙනයි ඔක්කොමලා එනවලු එන එන එකන බිල්ලක් ඉල්ලනවා. ඉතින් මනුස්සයා දන්නවා මට මේක තනියම කරන්න බෑයි කියලා කොට්ටුරේ කනගාටුයි. ඌට කියනවා ඔන්න ඇතෙක් එන්නා වගේ හෙල්ලෙනවා දැක්කොත් උඹ උද්දෙන්දා කරන පිටියල්ලෙම පිටිපස්සෙන් දීපන් බලන්න බෑ බැලුවත් උඹ බයයි. එහෙම නැත්නම් ලේගොතු මේ වීර්යයක් ආවොත් මේ කොස්කොල කොටක් කරලා ලේ ටිකක් ගහලා හදලා දෙනවා ලේගොතු කියලා කියන්නේ ඒකට ලේගොතු දීපන්. ඉතින් එක එක නට ඉක්නන බඩු අරගෙන ගිහිල්ලා දැන් මතුරු. මතුරු කොට අර පිල්ලිය නැගිනකොට අරින් මේ එනකොට කොත්තෝරව බයලා තිබුත් නේ. සුවිලේ අපිත් එක්ක මොනකද කොත්තෝරට හරියට පාඩම් කරලා දීලා නැහැ. ඒ නිසා මතිරිල්ල හරනම් අනිවාර්යයෙන්ම යකා නැගිටිනවා. පිල්ලියක් නැහැ. එහෙන් පිල්ල නැගිලා මෙහෙන් යටයනකොට අපි කරන්නේ මොකද? දුවපුවාම අර පිල්ලිය පුරාගේ පැපුව පලාගෙන කාලම. ඒ වෙලාවට මේ තුලිය අමාර්ගෙද නැත්නම් නැගිටින පිල්ලිය පුරාවේ පපු කැණිච්ච පල. භාවනාවේදී මේ කලින් නැතු ඒකයි කොටනසි මතක් කරන්නේ. චිත්තානුපස්සනා ලෙවල් එකට යන්න ඒ මට්ටමට යනකොටම හොඳ සතියක් සහ හොඳ සම්පජඤ්ඤයක් ඇති වුණොත් නැත්නම් සම්පජානස්ස මුත්තස්සතිස නාම්බික වේ ආනාපාන සති භාවනාව වදාන කියලා කල්ැතුව කියලා යන්නේ ඉස්සරහට යනකොට සාහලවනවා මේ සියල්ලම උඩ දාන්න ගන්නවා විසුමක් නැති වෙනවා ආන්නේ පිටකොට මේ පෙන්වන්නේ උබ්බේ අනනුසුතේසු ධම්මේසු ඒ දුක්ඛ දුක්ඛ සත්‍ය පිළිබඳව සර්වඥාසේ සඳහන් කරන්නේ ඒ ධම්මචක්කපවත්ත සූත්‍රයේදී දුක්ඛ සත්‍යය ඉදං දුක්ඛ සත්‍යන්ති පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කෝමුදපාදි ඥානමුදපාදි පඤ්ඤාවුත්පාදි විද්‍යාවුත්පාදි ආලෝකෝ මේ දුක්ඛ සත්‍ය පිළිබඳව පෙර නොඇසු නොවිරූ තාරේ මට ආලෝකයක් පහළ වුණා දැනීමක් පහළ වුණා ඥානයක් පහළ වුණා කියලා උනාස කතා කරන්නේ මේ කිසිම දෙයක් අපි නොදකපු දෙයක් නෙවෙයි නමුත් මෙතෙක් කල දැක්කේ ද්වේෂය මෙතෙක් කල දැක්ක මේක නැති කරන අදහස දැන් විතරක් විරාගාන පස්සී අසසි සාමීති සික්ඛති කියන්නේ. විරාගාන පස්සේ පස්සසි සාමීති සික්ඛති කියන්නේ මේකට ද්වේෂිකුත් නැතුව රාගය කියන විරාගය රාගෙන්තරෝ විරාගයෙන් යුක්තව මෝහෙන්තර වැරදිල්ලක් නෙමෙයි මේ තමයි සම්මා දිට්ඨිය මේ තමයි අන්ත දෙක අතහැරීම කියලා හරියට දැනගෙන ගියොත් මේ දේ කොච්චර ලස්සන විස්තර දැක්කත් ඒ අර පාත්‍රය පිළිබඳව අකමැත් පහළ වෙනවා වගේ සංසාර පිළිබඳව අකමැත්ත පහළ වෙනවා. අර දැකපු හිල් තුන පිළිබඳව පහළ වෙන්නේ නැතුව වගේ අනිත්‍ය දැක්කා දුක්ඛ දැක්කා කියලා ආඩම්බරයක් මාන්නයක් නම් නෙවෙයි. මොකද මේක ස්වභාව දැකි. මමයි දැක්කේ අනිත් එක නදැක්කේ නෑ. ඇයි මම ගිය ආත්මේ දැක්කේ නැත්තේ? ඇයි මම මීට කලින් බුදුහාමුදුරුවෝ හම්බෙච්චලා දැක්කේ නැත්තේ කියලා මොකක්වත් එළියට එන්නේ නෑ. දැන් මම දැක්කා. පිටිසර දැකලා නෑ. දැක්කු මේ දෘෂ්ටි කෝණය දැන් වෙනස් වුණා කියන හැඟීම එන නිසා මේ දර්ශනයෙන් කවදාකවත් තණ්හාවක් මාන්‍ය දෘෂ්ටියක් පාදේ. ඒ නිසා මෙතෙන් යනොත් ධම්මානුපස්සන වෙලා තියෙන්නේ. දැකීමෙන් මේ මනුස්සයා පරිණාමයකටපත් වෙනවා වගේ. බරණ අරමුණක් පරිණාමයටපත් වෙනවා වගේ. පුද්ගලයා ශේක භූමියටපත් වෙනවා. පු탁 වෙන භූමිය අතහැරලා ශේක භූමියටපත් වෙනවා වගේම කවදාකවත් තණ්හාවක් මාන්‍ය ඒ නිසා මේ අනිත්‍යත්වයේ තුලින් විරාගය කියලා කියනවා. ආසා කරන සුඛ සංඥාව නෙවෙයි රාගේ නැත්තා වූ විරාග සංඥාව පහළ වෙනකොට ඒක දුකක් තමයි අසත්පුරුෂයෙකුට ඉපදෙන්නේ. ඒ නිසා සරුවචනසේ මේක හරි ලස්සන වාග් විලාසයෙන් දේශනා විලාසයෙන් ඉදිරිපත් කරනවා. උතුම් සඳහන් කරන මහණෙනි ඇත්ත වශයෙන්ම මේ දුක නම් දුකම. ඒක නෑ කියන්නේ කිසි කෙනෙක් වාද දුක දුක වශයෙන් දැකීම තරම් සැපයක් මුළු ලෝකෙම නැහැ. ඒක කියන්නේ දෘෂ්ටිකෝ. මේ දුක එනකොට දුවන්න එපා. දුවන කොහේ යන්නද? මැදුම් බණ්ඩ ලුකු බණ්ඩ දින කපන්න හදනකොට ඉස්සෙල්ල මැදුම් බණ්ඩ තමයි කපන්න ගත්තේ. ගන්නකොට මැදුම් බණ්ඩ ගිහිල්ලා අම්මගේ සාරියල්ලා කිව්වා අනේ අම්මේ කියලා. ඉතින් අර ඇලිපොල කුමාරියන්ට කොච්චර දුකක් එන්නද තමන් වදාගත් දරුවා. අපන් හදන්නේ තමන්ගේ සාරියුදේ ඉන්න. ඇතුම් බණ්ඩ කතා කරනවා මෛත්‍රියා අපි ඇවිල්ලා ඇලෙකොල් කරපුවා කාටවත් බයෙන් කෙනෙකුට ඕන නම් මම මැරෙයි වෙන්නන්න ඔබ ලැජ්ජ කරන්න එපා ඒ වරම්පරාට කියලා ගාලයක් කතාලක ඔබ එක සැරෙන් කපපම් දෙන්න හැබැයි මම පන්සිල් ප්‍රතිපාක්‍ය දේශනකට කියලා ගිහිලා බෙනී තිබ්බා අර දම්දිවි ඊට පස්සේ මේ මැදුම් බණ්ඩ ජාතික වීරයෙක් වත්තා මම ලොකු බණ්ඩක් කැපුවා ලොකු බණ්ඩ ජාතික වීරයෙක් පොඩි වෙනසයි ඉස්සරහ පස්සට උනායි කියලා උනේ. ඒ වගේ තමයි මෙතෙක් කල් කෙරුවේ ලොකු බණ්ඩ උත්සාහ. බුදුහාම කියන්නේ බණ්ඩ. මේ දුක දකින්නකොට මේ අනිත්‍යතාවය දකින්නකොට අම්මට කියන්න යන්න එපා. අම්මත් ඉන්නේ ඔయిత වැඩි අම්මා. දෙයයන් ආශ්‍රිත කියන්න යන්න එපා. දෙයයන් ආශ්‍රිත මේ අනිත්‍යත්වයට. කියන්න කෙනෙක් නැහැ. අනාත්මයි. නමුත් මේක පිළිගත්තා. ඒක තමයි ප්‍රකෘති. මම පෙර නොඇසු නොවිරු විදියට දුක්ඛ සත්‍ය දැක්කා කියලා පස්සේ මම සම්පූර්ණම අන්රේකට. බුදුමාහාර බුදු තෙලකට ධර්මයේ තෙදකට සංඝයා වහන්සේගේ තෙදකට තමන්ගේ සීලය පිළිබඳව තේරුම් ගන්නවා. මේ වගේ කැපකිරීමක් මම ජීවිතේ මම කවදාකවත් කරන්නේ. ඒක මේ தත්ත්වයටපත් වෙන ඉස්සෙල්ලා කැපකල වැඩකුත් මේ தත්ත්වයටපත් වුණාට පස්සේ කැප නොකර ඉඳලා මේ පන්නරේ ලබා ගන්නවා. නිසා මේක තන්නේ කරම අහඹයක්. මේකෙන් මතුවෙන ප්‍රතිඵලයේ සම්පූර්ණ අනාරම්භිතයි. කිසිම දෙයක් මත රඳාපවතින්නේ නැහැ. නිසා අනිත්‍යත්වයේ දැකලා ඒක හරි වෙහෙස කර තැනක්. කිසිම තැනක එල්ලෙන්ට ස්පාසුවක් හවු හරණක් සරණක් මොකක්ද? නමුත් Taman තියෙන ඒකට gediya පිටින් ඉන්න මොකක්ද වෙලා? එහෙනම් ඔන්න ඔය ගිනි අඟුරක් වෙච්ච අවයි කියලා යන්නේ කයිද? දැන් මොකද දුප්පත්කේ පුරාවට කිසියම් ආත්මීය ස්වરૂපයක් පාලනය කර හැකි ස්වરૂපයක් ආණ්ඩු මට්ටකල හැකි ස්වરૂපයක් නෑ අපි හිතාගෙන තමයි මෙතෙක් කල් ඉන්නේ හිතාන හිටියා මේකට සාරණක් තියෙයි මේකට ගැලවුමක් තියෙයි බුදුහාමුදුරන් කියලාකට පුතනන් දුන්නයි ළඟට ඒකත් තමයි නේද උනාසි කියනවා මට උඹල වෙනුවෙන් කරන්න දෙයක් නෑ මම පාර කියලා දීලා තියෙනවා තම තමන්ගේ වැඩ කරගන්න අනිත් ආගම් වල කිව්වා මයි ළඟට එන්න මම ගැලවීම කරලා. මම මට පුළුවන් ගලවන්න. ඉතින් මේ වගේ වෙලාවට ඒ වගේ කෙනෙක් සරණ යනවායි කියන එක අහන්න දෙයක්. නමුත් මේ මන විස්තර දෙකලා කරේ. රජිරාමෙන් හරදාම් කියනවා. මේ වගේ වෙලාවට අපිව ගලවන්න පුළුවන් කියන දෙවි කෙනෙක් ඇති කරලා ඒ දෙවියන් වහන්සේ අපි මැව්වා කියනට වැඩිය සත්‍ය නම් අපි ඒ දෙවියන් වහන්සේම වාගෙන ඉන්නේ මේ වගේ වෙලාවට කලවම්. ඒ නිසා දෙවියන් වහන්සේ මිනිස්සුම වනේ මිනිස්සයා විසින් බයට උබ්බඩකමට කොන්දපණ නැතිවම දෙයියෙක් මවල දෙයියන් ඇඟේ ඉල්ලන්න ගන්නවා මේක. ඉන්නවනම් කරයි. නැතුනොත් ඒ නිසා මේ වගේ වෙලාවට මේ අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ හරහා ගියේ නැතුව කතා කටපාඩම් කරාට ඇදහුවට අනිත්‍යයි කියනක අනාත්මයි කියනක මෙන්න මේ තෙන් යනකොට තේරෙනවා මෙන්න මේ දුක මම මාගේ කියාගත්තු දුකයි මේ මම මේ දුක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියපු ගමන් පුදුමාකාර සංසිද්ධියට පුදුමාකාර විමුක්තියකට ඒ නිසා විරාගානුපස්සනාවෙන් පස්සේ නිරෝධානුපස්සනාව ඕනම සංසිද්ධියක් නැත්නම් මේ තොවිලි හැමාරේ දක්වන භාගයට නැත කරන නෙවෙයි නිරෝධය ඒවා දැමෙන්න අපි මෙතෙක් කල් කිරුවේ මුලමැද බලලා අක දකින්න තරම් හැකියාවක් නැතුව පස්සට ගියා. බය දැන් අග හැම සිද්ධියකම කෙලවර දකින්න පුරුදු වෙනකොට ඒ පුද්ගලයාට තේරෙනවා මේකෙදී මගදී මේ දුක දැකලා දුකෙන් ගැලවීමට මේ කරන කටයුත්ත සෑම දෙයක්ම තන්නේ ක්‍රම ද්වේෂයෙන් කරනවා. ප්‍රේමයෙන් නෙවෙයි. ප්‍රේමයට දුකට එනකොට ප්‍රේමයක් නැහැ. ප්‍රේමේ නිසයි දුක පහළ වෙන්නේ. නමුත් මේ දැනුම මේ අපි මවාගෙන ඉන්න අපේ දෙයයන් ආන්සලා අපි අදහන දේවල් මේ සේරම බයකයි. අයට හේතුවක් වශයෙන් හොයාගත්ත ද්වේෂපද නෙමෙයි ඇතිවෙච්ච දේවල් ඒ ද්වේෂය අයින් කරලා මොහොය අයින් කරලා බැලුවොත් ඒක හරියට දැක්කයි කියලා මොනම වෙනසක්වත් වෙන්නේ නැහැ. හිතට පන්න රැකෙන එක විතරයි වෙන්නේ. වෙන දෘෂ්ටි කෝණයක් අපිට මත වෙන එක විතරයි තියෙන්නේ. අපිලා මෙතෙක් කල් තියහන හැම දෘෂ්ටියක්ම මිත්‍යා දෘෂ්ටි බවත් මේ වෙලාවේදී දෘෂ්ටියකින් තොරව මේකට මොහොන දෙන්න පුළුවන් එක සම්‍යක් දෘෂ්ටිකද පුළුල් දෘෂ්ටිය බවත් තේරුම් ගතට පස්සේ තියෙනවා මේ ශක්තිය උත්පත්තියේ පටම තිබිලා තියෙන කවදාකවත් උරගාලවයි. උරගාන තරම් අපිට පෞෂත්වයක් තියෙනවා. ඒකට ඉතින් හේතුඵල ධර්ම වගේක් අවශ්‍යයි. නමුත් අවශ්‍ය වෙලාවට ඒක ආවේ නැත්නම් සිද්ධිය ඉවර කරන්න බෑ. කොනක් ඉතුරු වෙනවා. ඒකට කියනවා භවනෙත්ති සිද්ධි හමාර කෙරුවොත් නෙත්තියක් නෑ ඉවරයි. අපි කරලා තියෙන හැම එකකම කොනක් තියන ඉඳලා ඒක නිසා ඒකෙන් අලුතෙන් බීජක ජීව ශක්තිය ඒ කල ලංකුරේ තියෙන බීජ වේලිලා වගේ තිබුණාට වතුර වැටිච්චකම ඒක වැරදි. ඒකෙන් ඊට අංකුරයක් ඇවිල්ලා අංකුරෙන් ගහක් ඇදලා ආයෙ බීජ ආනි වගේ මේ ඇතුලේ තියෙන දේ නැතුව නිරෝධය දැක්කට පස්සේ අනුබුදුර ඥානතු රෝමඩ වලදී එදා පාන්තර ඥාමි දකපු දර්ශනය උනාම නිරෝධානුපස්සී අස සිස්සාමිති සික්කති මේ ආස්වාසයේම නිරෝධේ ඒක කියන්නේ ආස්වාසයේ තියෙනා වූ මේ රූප ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම දෙක සම්පූර්ණයම ගෙවිලා. ඒ කියන්නේ මොකද තියෙන රැලි සම්පූර්ණයම නැතර වෙලා මොකද නිශ්චල වුණා නිසල විලක් වරපතු. ආනේ නිරෝධ දැක්කට පස්සේ රුදුලය ඊට පස්සේ තමයි පටිනිසකය කියලා කියන්නේ 100ට 100ක්ම තහත් කිසිම දෙයක් එක්ක කිසිම දෙයක් මම කියන්නේ නැහැ මගේ කියන්නේ නැහැ සේරම අතහැරියාට පස්සේ ඒ හයිඩ්‍රජන් බැලුමක් හදලා අර පොළොවට ගැට ගහලා තිබුණා කපලා දැම්මට පස්සේ ඒක නිසිසේ වාත ධාරාවේ පාවියන්සේ තනින්සතනේ සිද්ධ අපි එතකන් ඉතින් දස දාන වස්තු දන් දෙනවා ඇසිස් මස්ලේ දන් දෙනවා নানা ප්‍රකාර දන් දුන්නට නියම ප්‍රතිනිස්සද්ද ඒ ඒ දන් දෙන කොටත් ඒ වචනේ පාවිච්චි කරනවා ඡාග මුත්‍ති අනාලයෝ පටිවිස කියලා කියනවා කැම වීම දන් දෙනකොටත් අපහැරීමක් වෙයි. මොකද මෙතන අතාරින්නේ මම මාගේ ආත්මය කියන අදහස පවා. අතහැරියට පස්සේ මොනම දෙයකටත් වග වෙන්නකම ඕනකමකුත් නැහැ. මොනම දෙයකටත් ආලම්බන ගතියකුත් නැහැ. රඳා පවතින ගතියකුත් නැහැ. සම්පූර්ණ නිකන් අපි මරණයට පස්සේ මේ ශරීරයේ තියෙන පටවිදාතු පටවිදාතු කියන විනාශී වායෝ ධාතු වායෝ ධාතුට යන්නාසේ ආපෝ ධාතු ආපෝ ධාතුට යන්නාසේ තේජෝ ධාතු තේජෝ ධාතුට යන්නාසේ ඒ ඒ දේවල් ඒ වල නිසි තැන් වල ආසන ගන්න. ඒක මගිය කියලා ගොඩ කර ගැනීමක්. ඒක සඳහන් කරලා තියෙන්නේ පටිනිසක් ගන්න පස්සේ අස්ස සිස්සාමීති සික්කති පටිනිසක් ගන්න පස්සේ පස්ස සිස්සාමීති සික්කති. ඒ කියන්නේ අර දීගම් වාසතෝ කියන තැන ඉඳලා දාසී ආකාරයකට මේ ආනාපාන සතිය වඩාගෙන යනකොට අවසානයේදී ධම්මානුපස්සන කොටසේදී ඔය කියන අනිච්චානුපස්සී කියන එකෙන් නිට්‍ය සුලක්ෂණ අනිත්‍යත් විරාගානුපස්සනාව කියන එකෙන් දුක්ඛ සත්‍යයක් නිරෝධානුපස්සනාව කියන එකෙන් අනාත්ම සංඥාවක් අනාත්මයත් අනිච්ච දුක්ඛ අනාත්ම කියන එක අවබෝධ වුණොත් තමයි නියමතර දෙන්න සිද්ධ වෙන්නේ එතකන් අපි අර පොඩි ළමයි අම්මලා තාත්තලාගේ ඇතුළට යන සෙල්ලම් ගෙවල් වල මම තාත්තා ඔය අම්මා කියාගෙන සෙල්ලම් කරනවා වගේ මොනවාදෝ සෙල්ලමක් කරනවා අපි දන්නවා ඒ නාලින්ද වෙනකොට අම්මලා තාත්තලා වෙයි කියලා. ඉතින් වගේ සෙල්ලම් ගෙවල් හදනවා වගේ දැන් මේ කරගෙන කරගෙන යනවා. ඒ නියමාකාර දික්කී තමයි පටිනිසකම් ප්‍රශ්නාව කියලා තැර දෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් මේ කරගෙන කරගෙන යනකොට වෙන්නේ මොකක්ද? අන්න ඒකට අවශ්‍ය කරන්නා වූ ඒ පෙරහුරුව ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් සම්පූර්ණ වෙගෙන එන එකයි. නමුත් ඒක සම්පූර්ණ වෙන මොහොත සම්පූර්ණ වෙන ප්‍රමාණ මොනම විදියකට කල්ලාතු විදිහට කරේ තනිකර ආම්දයක් නිසා කවදාකවත් නරකයි අපි බලාපේක්ෂාවක් දෙනවා. බලාපේක්ෂාව නැති වුණාට හේතු සම්පාදනය නම් අපෙන් අතින් කිවිය යුතු යුතුයකම් ටික ඉස්තිකේ. වත් පිළිවෙල සම්පූර්ණ කිරීම 100%ක්. එතකොට අපි බලාපේක්ෂාවකින් තොරව හේතු සම්පාදනය කරනවා නම් අට පුරා යෝගාවචරය කියනවා. කටබුරා බෝධිසත්වෙක් කියලා. කටබුරා සත්පුරුෂෙක් කියලා කියනවා. එහෙම නැතුව මේ දේ මම කරන්නේ මේ දේ අපේක්ෂාවෙන් කියලා කියනකොටම ඒක ඉහඳ තිබ්බා වෙනවා. එහෙම නැත්නම් මාත්තු tattරපත්. ඒ නිසා යම් කිසි කෙනෙකුට කරන්න පුළුවන් අර භාවනාව පවා. ජීව බල අපේක්ෂාවකින් තොරව නිත්‍යපතා ඒ ටික කරනකොට ඒ පුද්ගලයා නිවන් දක පුද්ගලයා අපි කිසි වෙනසක් නැහැ. ඒ තමයි නිවන් දක පුද්ගලයා ඇති. නිසා අපිට නිවන් දකින්න ඉස්සර වෙලා ඒ නිවනේ ගති ලකුණු දක්නට පුළුවන් කිසිම ඵල අපේක්ෂාවක් නැහැ. නමුත් දේව කාර්යයකටත් වැඩිය ඒක වත පිළිවෙත හරියට කරන කටයුතු කරනකොට ඒ නිවනේ දෙන්න තියෙන විවේකයේ Tamanට ඇති කරගන්න. නිදහස ඇති කරගන්න. කිසි කෙනෙකුට වග වෙන්න ඕනේ නැතිකම ඇති කරලා දෙනවා. ඒක නිසා යන පාර අවසාන ඵලයේ ලකුණු දෙයි. අවසානයේ ඵලයේ ලකුණු අනිවාර්යයෙන්ම බාන්නේ මධ්‍ය ප්‍රතිපදාවට වැඩෙනකොටම අන්ත දෙක අතහරිනකොටම මේ එක එක කඩේ පරීක්ෂණ පහ සමත් වෙනකොටම තීරක පටන් අරගන්න වෙනස දන්නව කොහොම කරා මේ වගේ එකක් දෙකක් පයින්කොට ගන්න උහේ ගියත් ගෙදර ගිහලා නිසා භාවනා කරන්න සතුට ඇති කරගන්න පුළුවන් කොහේ හිටියත් ආපහු වලා ආපහු අපේ ඉන්වෙස්ට් බලයන් ගමනේ ඉන්නේ සතුටින් අපි කියොත් මේ ප්‍රාර්ථනා කරනවා මේ ශාන්ත සුන්දර තත්වය අනිවාර්යයෙන්ම අපිට දැක ගන්න පුළුවන් වෙනවා ඒ දැක ගැනීම සඳහා අපෙන් ගිය යුතු අබ්බමල් පියලක හොයමක් තියෙනවනම් ඒක සම්පූර්ණ ගෞරවයෙන් සත්‍යාවෙන් ඉෂ්ට කරනකොට ඒක අපේ ජීවිතේට නිවනට تعلق කරන සාධකයක් වෙනවා විතරක් නෙමෙයි බලාගෙන ඉන්න කෙනෙකුටත් ලොකු ආදර්ශයක්. අපි මැරිලා ගියත් ඒ අපි කරපු දේවල් කියපු දේවල් දිනපු දේවල් පැත්තට ගියාට ඉතුරු කරලා තියෙන ආදර්ශය ශාසනයක් වෙන කරගෙන උපරිම සේවයකට ගන්න. ඉතින් ඒ වෙනකොට අනිවාර්යයෙන්ම ශාසනයෙන් අපිට වෙන්න තියෙන උපරිම සේවය. ඒ නිසා අපේ ජීවිතත් ඒ ශාසනයේ උපරිම ප්‍රයෝජන ගැනීමට ශාසනයේ වෙනුවෙන් උපරිම නියෝජනය සාක්ෂයක් වඩපත් වීමන ඒකාන්තයෙන්ම මේ ධර්ම කොටස හේතු වාසනා වේවා ප්‍රාර්ථනාවෙන් අදට ඇතිවෙන දේශනාව නැත කරනවා සිරිදුනා සනසිතා වේවා මිත්‍රිගල නිස්සාරණ වනයේ ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපද ගරු උදේවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ